කටයුතු සංග්‍රහයෙන් අවසරයි. මේ වාසු පාස්කෝමතුත් අපි සම්බන්ධ කරගෙන නිසන්මණී බ්‍රහස්පතින්දා සාදලා දීලා අනුකාරිකාන කුල පාර්ථන ධර්ම දේශනාවට අවස්ථාව ලබාගෙන බලාපොරොත්තු වෙන්නේ. සීලු දෙනා ධර්ම දේශනාවට උදානම් වෙලා නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සන්දාල ඉත්වා සංයෝජනානි ජාලම් භෙත්වා සවිලම්බු චාරි අගීව දණ්ඩං අනිවත්තමානෝ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝති තී පවත්කම් කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි පසුගිය වාරේ පැවතිච්ච මේ ධර්ම දූචාරිකාවට කලින් මේ වාගේ දිගට පවත්වාගෙන ආපු බ්‍රහස්පතින්දා ධර්මදේශනා මාලාව සඳහා ඉදිරියෙන් තියාගත්තේ සර්වචන් මහසේවිගේ දේශිත සූත්‍ර පිටකයේ එක වටිනා සූත්‍රයක්. ඒක මූල මාතෘකාව වශයෙන් කියාගෙන ඒක එක එක කොටසක් නැත්නම් කියනවා එක එක ගාතාවක් එක එක සතියට මාතෘකා කරමින් අපි දිගට මේ භග්ග විසාන සූත්‍රයේ දිගේ ඇවිල්ලා තියෙනවා. මේ මුළු සූත්‍රය භග්ග විසාන සූත්‍රය කියලා නම් කරලා තියෙනවා. ඒක සූත්‍ර පිටකයේ කුද්දක නිකාය පොතේ සුත්ත නිපාත කියන පොතේ සංග්‍රහය. ඒ සුත්ත නිපාත පොත ප්‍රධාන වශයෙන්ම ගාථාවලින් පිරිච්ච පොතක්. ඒක දැන් කාලේ ඉන්න බටහිර සහ ආසියාකරයේ උගතුන් අතර සර්වච්ඡ දේශිත ධර්ම දේශනාවල ගැඹුරුම කොටස් නැත්නම් දාර්ශනිකම කොටස් ඒකටම ආවේනික පුරාණ භාෂාවකින් දේශනා වෙච්ච නිසා සුවිශේෂ ප්‍රසාරකම්. මේ ලේසි නෑ අනිකුත් සූත්‍ර තේරුම් ගන්න කෙනෙකුට ඒක තේරුම් ගන්න අනිකුත් සූත්‍ර වල ලක්ෂකම හරහා තමයි විශේෂම කියනවා නම් මේ භාවනා මේ වශයෙන් ප්‍රවිධි වාසයි යෙදී ගත කරන කට්ටියගේ පළපුරුත්වෙම තමයි හරියට තේරුම් ගන්න පුළුවන් නිසා බටේක් ලෝකයේද වැඩිම පරිවර්තන ගාණක් දකින්න පුළුවන් ඉන්නේ මේ පොතට මොකද එක්කෙනෙක් කරන පරිවර්තනය අනිත් එක්කන පිළිගන්න කරන්නේ නැහැ එයා තමන්ගේ පරිවර්තනය ජීවිතය. ජීව සමහරවදන් සිංහලටත් ඒ වගේ මත ඇවිල්ලා තියෙනවා. කෙසේ නමුත් මේ පොත සම්බන්ධයෙන් පසුගිය අවුරුදු 50යි දැහැෙන අර්ථකථන රාශියක් එන්න පටන් ගත්තා. මොකද වචනින් වචනෙට සාර ගැඹුරු තියෙනවා. ඉතින් මේ සූත්‍රයේ නම තියෙන භග්ගවිසාන සූත්‍රය කියලා. ඒ භග්ගවිසාන කියන එකෙන් අදහස් කරන්නේ භග්ග කියන නම පාලි යොදවන්නේ කඟ වේනට. එහෙම නැත්නම් කඟ වේන කියන නම අපි අරගෙන තියෙන්නේ පාලි කඟ කියන වචන. පිසාන කියලා කියන්නේ අංග කියන අදහසින් අමාවක දියවක තියවක ජලවක විශේණිය කියලා විශේණිය කියලා කියන්නේ හරකගේ අම් දෙක වගේ නියබුතු හඳ තියෙන දවසට. දැන් කඟ වේනගේ විශාන කියන අදහසනේ අංග කියන අදහස. ඉතින් සර්වචනාංශ මේ සුවිශේෂ විදර්ශනේ ගෙනහැර පාන්නේ ලෝකේ ඉන්න සත්තුන්ගෙන් තනි අඟ තියෙන කඟ වෙනර විතරයි. අනිකොත් හැම සතාටම අං දෙකක් තියෙනවා. මෙතන සර්වචනාසේ කඳ වේනගේ තනි අඟ පෙන්නලා ඒක මෙතන බලවත් අඟක් මොන සතෙකුටවත් නැහැ කඳ වේනට ඉස්සරහටම කරේ අහුන පලාගෙන යන තරමට මේ කඳ වේනගේ අඟ හරි ශක්තිමත්. ඒක තමයි සර්වචනාසේ මේ භ්‍රමචාරීට සම කරලා තියෙන්නේ. භ්‍රමයයි කියලා කියන්නේ තනියා දෙයියෝ කියන්නේ දෙන්නා තුන් දෙනා කියන්නේ ගම හතර දෙනා කියන්නේ කොලාහල. විශේෂයෙන් යම් කිසි කෙනෙකුට ජීවිතයක් ගත කරන්න ඕනේ නම් ශක්තිමත් පිරිසිදුව කලවන්තරව අනා ගන්න නැතුව තනියම ගත කරන්න. බ්‍රහ්මේ කෝයි ගත කරන්න වෙනවා නැත්නම් දෙන්න වුණ දෙය වෙනවා තුන් දෙනාව ගම වෙනවා හතර වුණාම කොලාහල. ඒ නිසා මෙතන මේ දර්ශනය තමයි පෙන්නන්නේ. ඒ නිසා මේ ඒක ඒකචාර ජීවිතය කග්ග විසාන කප්පෝ ඒකෝ ඡරේ කග්ග විසාන කප්පෝ කියලා තමයි සූත්‍රයේ සඳහන් වෙන්නේ. තනිව හැසිරෙන්නේය කග වේන හඟක් බඳුව තනිව හැසිරෙන්නේ කියලා තමයි මේ සූත්‍රයේ හැම ගාතාවක්ම නිමාවටපත් වෙන්නේ එක ගාතාවක් කරලා. ඉතින් මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ අවසානයේ සන්දාලයිත්වානි සංයෝජනානි ජාලම්බෙත්වා සරිලම්බු චාරී අග්ගීව දද්දෝ අනිවත්තමානෝ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ. ඇත්තට ඒ ඉස්සල්ලා පෙන්වන්නේ කාරණාව ඊට පස්සේ ඒක නිදර්ශනය තමයි කඟ වේන හඟක් බඳුව එකලාව හැසිරෙන්නේ කියන දේ තමයි උළු පොළු කපෙන්න. ඉතින් අපි පසුගිය දවස් වෙනකොට යෝගී කාත 29 සාකච්ඡා කළා හැම එකෙම ওই ටික තමයි අවසාන පදයේ සඳහන් වෙන්නේ. ඉතින් අද ඉදිරිපත් කරලා තියෙන ගාතාවට අටුවාවක් එහෙම නැත්නම් ඒක පිළිබඳව අර්ථකථනයක් දෙන අටුවාචාරින් වහන්සේලා මේකට පසුබිම් වෙච්ච නිදාන වෙච්ච ආසන්න කාරණාවක් පෙන්නනවා අපි සාමාන්‍යයෙන් ජාතක කතාවල කියන විදිහට පෙරවර නැස බ්‍රහ්ම දත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන සමයෙහි කියන කාලේ මේක මේකටත් අදාළයි. ඉස්තර බ්‍රහ්ම මේ කාලේ ඉන්දියාවේ බරණස් නුවර ඉසුපතනේ බ්‍රහ්ම දත්ත නම් රජ කෙනෙක් රජ කරන කාලයක් තිබිලා තියෙනවා. ඒ රජුරන්ට මේ අදාළ භාවයේ පෙන්වන්න අනිවර්ත බ්‍රහ්ම දත්ත කියලා නම් කරලා තියෙනවා. ඉතින් ඒ රජුරෝ උයන් කෙලියට යනකොට දැකපු දර්ශනම ගැප්තිබිලා තියෙනවා. ඒකට හේතු වෙලා තියෙන්නේ රජුරෝ ප්‍රාදේශීය රජයක් යටපත් කරන යුද්ධ කරලා ඒකෙන් ඇති වෙච්ච චිත්ත පීඩාවක ඉඳලා තියෙනවා. දැන් රජ කෙනෙක්ට චා යුද්ධ නොකර ඉන්න බෑ. යාගේ රජකම් නඩත්තු කරන්න ඕන නම් එක්ක ඇතුළේ ඉන්න ජනතාවට වද දෙන්න ඕන නැත්නම් පිටේ ඉන්න ජනතාවට වද දෙන්න ඕන තමයි රජකම් කරන්නේ. මිනිස්සු කරබනේ හිටියොත් රජුරණ හරිම කරදරයි. ඒ නිසා කොහොම හරි තමන්ගේ ජනතාව පෙළන. එහෙම නැත්නම් ජනතාවට කියනවා මං අනිත් රජේ අල්ලන්න යනවා මට බදු ගෙවපල්ලා කියලා. ඒක තමයි රජු කරන්නේ. ඉතින් මේ රජුරෝ එහෙම ගිහිල්ලා ඒ කටයුත්තේදී බොහොම චිත්ත පීඩාව ඉන්න වෙලාවක දැකලා තියෙන උයනට යන වෙලාවේදී ගින්නක් හටගෙන, දැව් ගින්නක් හටගෙන ඒ ගින්න යම් තැනක දවාගෙන ගියොත් ආයේ එන්නේ නැහැ කියලා. ගින්නක් දැවිලා ගියොත් සම්පූර්ණ දැවුනොත් අපෝ වෙන්නේ. නැවත නොයනා නිමාවක් ඇති කරනවා. ඉතින් ඒක නිසා අකීව දඬෝ අනිවත්තමානයි. ගින්නේ පිච්චිලා ඉතුරු වෙච්ච ගිනිය දඟු අඟුරු කදාවත් ආය ගින්න කල්ලා. මෙන්න මේ ගමන එක පැත්තට යන ගමන කායිත් වෙන්නේ. සංසාරේ කියන්නේ එකතන කරකවලා. සාදාගෙන කරපු මාරිකම කියපු මෝඩකම කියපු කෙලෙසේ කරපු නාරික මේ මෝඩ වැඩේ ලක්ෂ කිල කෝටි වාරයක් පැවැත්නාත කරන තමයි සංසාරිකය. පු탁ජනකම කියන්නේ. පු탁ජනේ නැවතනටත් ඒ කරපු වැඩේම ආය කරනවා. ඒකේ ලැජ්ජාවක් බයක් ඇත්තේ නැති ගන්න. දැන් මෙතන පේනවා ඒ ගින්න හටගත්තට ගියාට පස්සේ ආය ඉන්න හටගන්න දෙවි මේ ඉන්ධන මොකුත් නැහැ. ඒසයක දිගටම පුච්චගෙන ගියා ආයෙන්නේ. ඒ නිසා සාමාන්‍ය අපේ පරණ සම්ප්‍රදායික පිටුවේ හේන් ගොවිතැන් වලදී ඒ හේනක් වවලා ඒක නැවත ආය ගින්නක් හට ගන්න තරම් කැලයක් එන්න අවුරුදු කොච්චරද ගන්නට. වෙන පිටුවට පස්සේ ඒ ලපේ මැකෙන්න ස්වභාවයට අතහැරිය හරි අතාරින්නේ නැහැ ගොවියා කිනවත නැත්නම් ඒකේ හේන් ගොවිතැන් කරනවා. අතහැරියොත් අවුරුදු 120කට වැඩි කාලයක් යනවා කියලා කියනවා නැවත ඒ කැලේ හැදෙන ඊට පස්සේ ආය ගින්නක් එනවා. අර පළවෙනි කින්නේ ඒ තරම්ම කාලයක් ආයේ නැතුන විනාතාවට ඇති කරනවා මෙන්න මේක බ්‍රහ්ම භාවනා කරන කෙනෙක් දත යුතු කාරණාවක් ඒ වගේම උයනේ අජුරෝ ඉන්න වෙලාවේ එතන තියෙන ගඟක මිනිස්සු වගේක් මාළු මේ වතුරේ කැළඹිල්ලේ මාළු සෙල්ලම් කර කර කකා බිබී ගත කරනවා මාළුත් වැඩ කරන්න ගොඩක් ඔය බොරදී තමයි මාළු ගොඩක් ඉන්නේ. ඒකට දලක් විශ් කරපුවාම විශාල මාළු ගාණක් අහු වෙනවා. අහු වුණාට මොකද එතන හිටපු විශාල මත්ස්‍යයේ අයිය කියන මාළුවේ අර දල කඩාගෙන යනවා. දැනින් මිදලා. ඒකත් රජු දැකපුවාට පස්සේ දකින්නකොට දකින්න වෙලාවට හේතු වුණේ මාළු කාර්යෝ කෙවුලෝ මච්චෝ ජාලම් බෙත්වා ගච්ඡ ගතෝ කියලා කෑ ගහනවා. මාළුවා දල කඩාගෙන ගියෝ කියලා කෑ ගහනවා තමයි රජු ලෝකීල බලන්නේ. මොකද දල දාන්නේ සාමාන්‍යයෙන් දලක් කඩාගෙන යන්න පුළුවන් එකක්. ප්‍රතික දාන්නේ නැති පුංචි මාළුවට අහු වෙන්න ලොකු මාළුවෙක් අහුණා. ඒ මාළුවා මේ කඩාගෙන ගියා. ඒක රජු ලෝකීල මොකද්ද වෙන්නේ කියලා අහුවාම දල බිඳගෙන මාළුවෙක් ගියා. ඉතින් මේ කාරණා දෙක රජුරව නැවත නැවත කල්පනාවට ගන්නවා නැත්නම් හිතින් කල්පනා කරනවා කල්පනා කරනකොට ඇතිවෙච්ච ණය විපස්සනා ක්‍රමයට ඒ රාජ්‍යරෝ පසේ බුද්ධත්වයේ දක්වාම මේ දෙක නිසා පු탁තර බොහොම ඉක්මවලා කිසි කෙනෙක්ගේ ආධාර උපකාරකින් තොරව පසේ බුද්ධත්වයට පත් වුණා කියලා තමයි අටුව කතාවේ සඳහන් වෙන්නේ. ඒ නිසා අටුව හැම වෙලාවෙම මෙවැනි ගාතාවල් පසුබිම් වෙන්නේ ශ්‍රාවක බෝධිය පතන ගෝස්ථාන් වහන්සේලාට හෝ ශ්‍රාවක ස්වාමීන් වහන්සේලාට නෙවෙයි සම්මා සම්බෝධිය පතන ගෝස්ථාන් වහන්සේලාට හෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට නෙවෙයි අසීබුද්ධත්වයේ පතන ගෝස්ථාන් වහන්සේලාට හෝ පසීබුද්ධජාණන් වහන්සේලාට විතරයි කියලා වගේ පොඩි ගියක් තියෙනවා. මොකද පසීබුද්ධජාණන් වහන්සේලා ඉතාමත් කැමැති උදකලාව. ඒගොල්ලෝ චෙනකක් එක්ක හැසිරෙන්නේ. පින්නපාතේ සඳහන් කරා ගමට වඩිනවා. මොකට බහලා පිළිපාත කරන ආයෙ ගියාට පස්සේ මොනම ගණිතයක්වත් කරන්නේ කටින පිංකම් කරන්නේත් නෑ වාංශු කෝල්ට යන්නේත් නෑ තුන්වරු පියක් කියන්නේ දෙන්නෙත් නෑ වරු පිළිත් කියන්නේ දෙන්නෙත් දෙන්නෙත් නෑ පාංශු කෝල්ට එන්නේත් නෑ මේ තමයි මේ එදා තිබිලා තියෙන අසීබුතු ජනනාත්ලා ඉන්න කාලේ නැත්නම් අටුවායුගයට එනකොට මේ ස්වාමීන් වහන්සේලා පාන්සු කුලට යනවා, වරු පිළිත් වලට යනවා, රාත්‍රී පිළිත් කියනවා, හන්දෑවෙත් යනවා. ඉතින් ඒක නිසා මේ කතාව ඒ කාලේ පැවතිච්ච තපස් පකින්ගෝ වනවාසීෝ ග්‍රාමවාසී සංඝයාට ගලපෙන්නේ නැති නිසා ඒගොල්ලෝ ආරක්ෂා කරන්න කියපු කතාවද දන්නේ නැහැ මේ පසේ බුදු ජානනාථට හේතු සංඝයා රැඳුණාට පස්සේ සංඝයාට තියෙන්නේ Tamange අන භාවනා කරගෙන ඉන්නවා මිස ඒ වැඩවලට අනේක නෙවෙයි කියන එකයි දැන් ඉස්සරහ වගේ තවගේ දෙයක් ඇති කරනකොට ගත්ත ප්‍රතිපත්තිය. මේකෙන් අරගන්නේ මේ පසේ බුදු ජානවාදරණ මේ කොයි සංඝයා වුණත් Tamange විවේකී හදාගන්න බන් නැත්තම් ඊයන්ගේ වැඩවලට සදී පැහැදී යන්න ගියොත් ඒ සංඝයා කවදාකවත් ඒ මහානකම කරන්න හම්බෙන්නේ නැහැ. බාර භාවනාවක් හරියන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියන බණ තේරෙන්නේ නැහැ. ඇඟට දෙන්න. ඒක නිසා සාමාන්‍ය සංඝයා නෙවෙයි මේ කියන්නේ පසේ බුදුජානන් වහන්සේලා වෙන්න හදන ගෝස්ථාන් වහන්සේලාට කියලා කතා කරාට සූත්‍රයේ හොඳට විවරණය කළ බලනකොට පේනවා මේ එකාකාද එකලා ජීවිතේට සුදිකලා කියන බය නිසා කියව කතාවක් දන්නේ නැහැ මේ අර්ථ කතාව නම සර්වචනාසේ දේශනා කරලා තියෙන්නේ කාට නමුත් සන්දාලීත්ව සංයෝජනානි දස සංයෝජන ධර්ම පලාහරින්න ඕනේ නම් පළවා හරින්න ඕනේ නම් එයා විවේකීවන්නේ එයා හුදකලාව හොයන්නේ. ඒ හුදකලාව හොයන්නේ නැතුව නිවනක් හොයනවා කියලා කියන එක ඉතින් ඒක නිකන් මේ හරි නියම ශල්‍යකාරයක් වෙලා ශල්‍ය කර්මයක් කරනවා වෙනුවට කුස්සියක හරි කක්කුස්සියක හරි ශල්‍ය කර්මයක් කරන්න හදනවා. ඒ නිසා ඒ ශල්‍ය කර්මයට අදාළ පිරිසිදු ක්‍රම විසබීජ නාශනය විවේකේ ශල්‍ය කර්මට අවශ්‍යයි. ඉතින් ඒක හදා ගන්න දන්නේ නැතුව අපි දක්ෂ සල්ලි වෛද්‍යරයෙක් ගෙන්න ගත්තා. මොකක්ම තිබුණාට. ඒකට හදිස්සිය තිබුණාට. උපස්ථායක හිටියට සල්ලි ගන්න හරියන්නේ නැහැ. පසුබිම සකස් කරන්න දන්නේ නැති නිසා අද භවනා කරන බොහෝ දෙනෙක් හොදෝදමඩියා. Taman කිසිසේත්ම ජීවිතය වෙනස් කරන්න කැමති නැහැ. උදේ කලාවට කැමති නැහැ. විවේකයට කැමති නැහැ. පිළිචිකට කැමති නැහැ. නමුත් මේ ගත කරන තමන්ගේ ජීවිතේ දියුණු පවුණු කරගන්න භාවනා කිට්ටු කරගන්න හදනවා. ඒ තරම් හරියන්නේ නැහැ ගොයියෝ. මේකදී හරියන්නේ. මේ භාවනාව තියෙන්නේ මේ තමන්ගේ කාම භෝගී ජීවිතේ තව තව ලස්සන කරගන්නවක් කරා. ආඩම්බර කරගන්නවක් කරා. තනුන්ට කියාපාන්නවක් කරා. නෙවෙයි. බල භාවනා කරනවා නම් කැපකරන්න ඒ තමන්ගේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන විදිහට කර්මාන්ත කරන්ඩ ප්‍රෝධිනේ විතරක් සලකනවා කතා කරන්න පොරොදිනක් ඇතියක් විතරයි. ආජීවයක් ජීවන රටාවක් බඩ රසාවක් කරන්න කාගව සූරකම් නැති අහිංසක බඩ රසාවක්. එහෙම නැත්නම් මේ පැත්තෙන් ගොඩක් කුණු කර එකතු කරද්දී මේ බණ භාවනා කරලා කරන මේ සියුම් කර්මෙන් කෙලස් කියනවා අඩුයි. ඒ කියන්නේ උනානේ පයි කියන එක නෙවෙයි. කරන්න ඇත්තටම කරලා ඇත්තටම බලාපොරොත්තු වෙන බලාපොරොත්තු වෙනවා නම් කැප කරනවා. තමන්ගේ තියෙන මේ කායික වාචික මානසික ක්‍රියා අපි කියන ශික්ෂාව කියලා. ඒ ශික්ෂාවෙන් කැප කරන්නේ නැතුව කරංග ගිහිල්ලා ප්‍රතිඵලට වැඩිය අවුල් වාදයක් එන්නේ. අද භවනා ලෝකේ දිහා බලනකොට පුදුමාකාර විදිහට පේනවා. භවනා කරන්න ගිහලා අනවශ්‍ය ප්‍රශ්න රාශියක් හදාගන්නවා. ඉතින් ඒකද කියනවා මේ කාලේ භවනා කරන්න බෑ අපිට මේව ධර්ම ලැබිලා නෑ බුදුරජාණන් වහන්සේ කියන කන් ඉන්න ඕනේ ආයසරයක් කියලා කාරණා කාරණාවලින් මේක වහන්න හැදුවට කාරණා දැන් හරියට විවේකයේ සලකගෙන විවේකයට ඉඳ දීලා හුදේකලාව දැනගෙන භාවනා කරනවා නම් භාවනා කළ ප්‍රතිඵල නැතත් මේ හුදේකලාවම ඇති මේ ජීවිතේ රසවත්කම. ඒක ඔක්කොම කරන්නේ. අපි මේ බොහෝම සමාජශීලීව ඇලී ගලී වාසය කරන ගමන් සමාජීය ලාභ සත්කාර සම්මාන සිලෝක බලාපොරොත්තු කරගෙන වගේ භාවනාවක් කරගෙන යනකොට ඒ කෙනා මේ වටිනා ශාසනය වමතින් අල්ලන්න ගියා වාගේ කරන අවුල නිසායි අද භාවනා ලෝකේ දක්වන්න පුළුවන් වෙන්නේ දවසින් දවස අවුලටපත් වෙනවා. ඒක මේ භාවනා කරන අයගේ දෝෂෙකුත් නෙවෙයි. නමුත් ඊයත්තන කාරණා කරන්න කියලා දුන්නාට පස්සේ තේරුම් ගත්තොත් ඊයත්තර තේරෙනවා මේ සදීපෑදී බණ භාවනා කරන වගේම විශේෂයෙන්ම මතක් කරන්නේ පරියන්කේ ඉඳගෙන සක්මණේ ඉඳගෙන බණ භාවනා කරන වගේම ඒ දිනදා ජීවිතේ සතියින් ඉන්නා වගේම ජීවන රටාව වෙනස් කරගත්තේ නැත්නම් භාවනාවට ගැලපෙන තාලෙට අර ප්‍රතිඵල yaadෙන්නේ අනිවත්ත කියලා කියන්නේ දවාගෙන යනවා විතරක් වෙනෙවි වෙන්නේ ඒක ගියේ පාරේ ආපහු එනවා. අපි ඒක තේරුම් ගන්න හොදවට මඩිලා. හොදනවා ආයෙ මඩිලා. ඉතින් ඒකට තමන්ම තමන් විසින් කරගෙන ගිය ගමනට නිඳ කරගන්න. ඒ නිසා මේ අනිවත්ත බ්‍රහ්මදත්ත කියන මේ රාජ්‍යනාම මොකද දීලා තියෙන්නේ. අනිවත්ත අජීව දඩෝ අනිවත්තමානෝ ඉන්නක් ගිනිදඹු විතරක් ඉතුරු කරලා පිච්චිගෙන ගිය පාරේ ආපහු නොවෙන ගමනක් කියනවා වගේ මේ භාවනාවේ තියෙනවා අනිත්‍ය දේ ඉඳලා නිත්‍ය තැනකට යන ගතියක් තියෙනවා. ආනේ දේ වටහාගත්තේ නැති වුණොත් පටන් ගන්නකොටම අනිත්‍යත්වය දක්වන්නේ නැතුව නිට්ටත්වය හිතලා පටන් අරගත්තොත් ඒ යෝගාචර භාවනාවට බහැරන්නත් තමයි. විශේෂයෙන්ම භාවනා කරගෙන යනකොට මගේ මේ ප්‍රයත්නය නිසා මේ මේ විදිහට කෙලස් කැපෙනවා කියන එක සිද්ධ වුණත් යෝගාචර තේරෙන්නේ නැහැ. මේ දේ සිද්ධ වුණේ ප්‍රතිපත්තිය නිසාද නැත්නම් අහම්බෙන්ද? මේ මේ දේවල් වෙලා තියෙන කෙලස් කැපෙන නිසාද වැඩෙන නිසාද මේ දෙකටම හේතුව සැක. කිලෝරක් නැතු සැකයක්. ඉතින් ආසරණ ආධුනික නවක යෝගාචර විශාල පිළිලකට ලක් වෙනවා. භාවනා යම් ප්‍රමාණයකට ගිහිලා පටලෙනවා. ඒ හරියට තරක් කොටයක් බලන්න කුණ්‍යක් තියෙන කෙනෙකුට ඒ කුණ්‍ය දර කොටේ අවුලව ගන්නකම් බොහොම හිමීට ක්‍රියා කරන්න. එහෙම නැත්නම් කුණ්‍ය පොළපයි. නිසා කුණ්‍ය අවුල ගන්නකන් හිමිට තට්ටු කරලා තට්ටු කරලා තට්ටු කරලා දරකොටේ තුනට පටල කරගෙන මරේ බතියෙන් යන බලලා කුණ්‍ය බස්සගෙන ඊට පස්සේ තමයි සරම කැසමට ගන්න කකුල් දෙක දෙපැත්තට ඇදලා මේ කුළුගිටි පාර දෙක දෙනකොට කුණ්‍ය බහි. බහින් ඉස්සලා කුණ්‍ය හිරෙලා. ඒ අවුල ගන්න නැතුව ගැහුවොත් එහෙම කුණ්‍ය විශේලා ගිල්ල වැදුනොත් කොහේ ඇයිද කියලා ඉස්සන්. ඒ නිසා මේ පළවෙනි අවුලවා ගැනීමේ වැඩපිළිවෙලේදී සැකය වගේම අනිශ්චිත භාවය කොතෙන්ද බර දාන්න ඕනේ කොතෙන්ද තට්ටු කළ දත්තු කරලා කුණිය හිල කරගන්න ඕනේ කියන එක ඒක ස්වභාවයෙන්ම දැකගත්ත කිසිම කෙනෙක් මගේ ජීවිතේ මම දැකලා කාටවත් ඒක ඒකකින් බන අහලා තමයි කඩාගෙන වැරදි කරගෙනම කරන්නේ ඒක නෑ ඒ සර්වයන් මහන්සිය අවසාන භාවයේ සහය අවුරුද්දක් දුක් ක්‍රියා කරනකොට ඒ අතපත මොකක්වත් දැනගන්නේ නැහැ නැත්නම් හය අවුරුද්දක් ආතර වෙන්න ඕනේ නැහැ. කෙලින්ම ගියකම කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේ කරන වෙලාවේදී මේ යෝගාවචරයට විශ්වාසය ඇති කරගන්නයි මේ නිදර්ශන දෙක දෙන්නලා දීලා තියෙන්නේ. මේ නිදර්ශන දෙකෙන් කියවෙන්නේ මේ භාවනා කිරීම නැත්නම් ප්‍රතිපදාව රැකීම. ඒකම මේ සීල සමාධි ප්‍රඥා ක්‍රමයට යෑම නිසා ප්‍රතිඵල ලැබෙන වෙලාවක් තියෙනවා. සමහර අයට ඒක ප්‍රයත්න නොකර ඉබේ භාගෙත් මේ ප්‍රතිඵල සමහරෙකුට ප්‍රයත්න කරලා ප්‍රතිඵල නොලැබෙන වෙලාවට. අන්නේ தত্ত্বය යටතේදී කියන දේ තේරුම් අරගෙන ඉදිරියට යන්න නම් මේ පෙර පිනකට අහම්බෙන් හම්බ වෙච්ච දෙයකට මේ මට ඥාන ලැබුණද එතන මම මේ කරපු සීල සමාධි ප්‍රඥා නිසා මට ඥාන ලැබුණද එතන කොච්චර සීල සමාධි ප්‍රඥා ලැබුවත් මට ඥාන ලැබුණේ නැත්තේ මොකද කියන කාරණා තුන යෝගාවචරය තේරුම් ගන්න අමාරු නිසා මේ කමඨාන් සිද්ධ කරමින් සාකච්ඡා කරමින් මේ කටයුත්ත කරනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් අවුරුදු 5 වෙනකල් ළමයෙකුට කෙලස් නැහැ. ඒක ළමයා දන්නේ නැහැ මට කෙලස් නැති බව ප්‍රයත්නික නෙවෙයි අරගෙන තියෙන නිසා ඒ ළමයට සත්‍ය පහක ලාභයක් නැහැ. ඊට පස්සේ කෙලස් හවුච්ච ගමන් ආය අල්ලනවා. එහෙම නැත්නම් උපත්ති ගමන් ළමයා බොහෝ පිසුදුකමක ඉන්නේ. නමුත් ඒක ලැබෙන්නේ කාම කෙලෙස් වලට ජීවත් බව නිසා නමුත් ළමයට තර්ක කරලා පෙන්නලා දෙන්න බෑ. ළමයි තර්ක කරලා කියන්න දන්නෙත් නෑ මම ওই වැඩිමාල්ලන්ට වැඩි පිළිසුත් තැනක ඉන්නේ කියලා. කිසිම බුද්ධියක් ළමයට නැත්තේ මොකද? එයා දන්නේ නෑ. ඒ වගේ අනිත් පැත්තක් කියනවා මේ කාලේ කරන පරිශ්‍රණයක මැරෙන්න පැයකට විතර කලින් ලෙඩක් එක්ක හොඳට ඇසුරු කරගෙන හිටියොත් මරණයට කිච්චු වෙනකොට ඒ ලෙඩා බුද්ධ විඳින දේවල් අවංකව කියන්න පටන් අරගත්තොත් සමහර පුතුම අරුම අධ්‍යක්ෂින් වලට යනවා. මරුණා වගේ ගිහිල්ලා ආපහු ඒ අතරමැද කාලෙදී අවුරුදු 10 ගණන් භාවනා නොකරපු කෙනෙකුට වැඩි සාමත්ම ප්‍රසිද්ධ ප්‍රබල පිරිසුදු තත්ත්වයට හිතපත් වෙනවා. ඒ ප්‍රතිපදාවෙන් නෙවෙයි. ඒගොල්ලෝ ඇවිල්ලා කියලා ඒගොල්ලන් කියන ප්‍රධානම ප්‍රශ්නේ තමයි මේක මොකද වුනේ කොහොමද වුනේ ඊට පස්සේ මම මොකද කරන්න ඕනේ කියලා ආතපත නෑ මොකද ප්‍රතිපදාවෙන් නෙවෙයි ලැබිලා තියෙන්නේ. ඒක හරියට සම්පූර්ණ ලැබිච්ච දේ දරා ගන්නවා. යෝගාවචරයේ සාපේක්ෂව ටික ටික ප්‍රයත්න කරන ගමන් ටික ටික කියලා ස්ථපන ගමන් ටික ටික කියලා ස්ථපීමේ ආනිසත් විඥ ගමන් ඉදිරියට යනකොට ඒකට අපි කියනවා ථේරවාදී කියලා ඒකට අපි කියනවා අනුකූල ප්‍රතිපදාව කියලා ඒකට කියනවා ප්‍රතිපත්තිය කියලා ඒක හරි ලස්සනක් තියෙනවා මොකද කරන කරන පුවාදී ලැබෙන්නේ දැන් හරිය ප්‍රමාදෙත් කොහොම හිමීර සිද්ධ වෙන්නේ ඒ නිසා අමාර කට්ටේ හිටනවා මම පොඩ්ඩක් බන බහන ගන්න ලොකක් මුකුරක් ප්‍රතිඵල ලැබෙයි කියලා ඒකට අපි කියනවා අවස්ථාවාදී එහෙම දෙයක් මේ ශාසනයේ නෑ තමයි යොදන ප්‍රමාණය තමයි ප්‍රතිඵල ලැබෙන්නේ ඒ නිසා මේ සුළු කැපකිරීමක විශාල ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්නත් එක කරගෙන කරගෙන කරගෙන යනකොට ඒක පාරට වගේ කාලයක් නැතිවෙච්ච ප්‍රතිඵලයක් හදිස්සියෙම ලැබුණාන් පස්සේ ඒත් භාවනා කරන යෝගාවචරය හරියට කලබල වෙනවා. මේ මට වැරදිලාද මම හති ඇති වෙලාද නැති වෙලාද සමාධිය ඇති වෙලාද නැති වෙලාද කියලා අර ලැබිච්ච ප්‍රතිඵලේ බුද්ධ විඳගන්න නැහැ. ඊයින් දාඩිය දාලා කලබල වෙලා කලුවක සාදාගෙන ඉන්නවා. ඉතින් මේ නිසා හරිය වැදගත් වෙනවා. මේ පාරේ ගිය කෙනෙක් එක්ක කතා කරලා කෙලස් හතනවා කියන්නේ මොකද්ද? කැපිච්ච බව දැනගන්නේ කොහොමද කියන ප්‍රතිපදාවක් තියෙනවා. ගින්න ගියාට පස්සේ තමයි අහුරු එක්ක වෙන කළු පාට වෙලා මේක ඉන්ද්‍රජාලයක් නෙවෙයි. ගින්න ගියා ඊට පස්සේ ඉතිරෙන අහුරු වල කිසිපත් වෙන්නේ ඒ නිසා ඒ ගින්න දකින්න ඕනේ. ඉන්න ප්‍රතිපලයේ වශයෙන් තියෙන අහුරු දකින්න ඕනේ. ඒක තමයි ගින්න ගන්නෑ. ඒකට ඒක න්‍යාය හදන්න පුළුවන්. එහෙම නැතුව මේක පාරට මේ අඟුරු වලට ගිනි කියන්න පටන් ගන්න පිළිසල් කරන්න බැරි වුණොත් එහෙම. දැන් දන්නේ මොකද වෙලා තියෙන්නේ? එයා ගින්න දකින්න ඕනේ. ගින්න තියෙන ඉන්දන දවන්න ඕනේ. ඉතුරු වෙන දඹු අඟුරු ඒ වගේම මාළුවා පිරෙන්නේ. පිරෙලා දැන් දැල ගන්න ඕනේ දැල ජාලයට අහුවෙලට. එයා ප්‍රයත්න දැල කඩන්නේ. දැල කඩන් ගියාට පස්සේ තම මාළුවට තියෙනවා මම නිදහස් වෙනවා. නැත්නම් අර දැල ඇතුලේ ඉන්නකොට කඩා ගන්න බැරි නම් අහුවෙච්ච බව දන්නේ තාකොඩ්ඩකින් ඔක්කේ ගොඩ විල්ල මැරෙන්න වෙනවා කියලා. එහෙම නැත්නම් නිදහසේ වතුරේ ඉන්නකොට නිදහසේ ඉන්න බව දන්නේ නැහැ. මාළුවේ වතුරේ නිකන් ඉන්නකොට එයා දන්නේ නැහැ නිදහසක් කියලා. ඒ බැලට අහුවෙලා බැල කඩලා එළියට යනකොට මාළු කාලයටත් තේරෙනවා ළඟින් රජතුමාට තේරෙනවා ඒ මාළුවටත් තේරෙනවා කලන්න කන්නේ කියලා. අන්න මේ වගේ තමන් කරන ප්‍රයත්නය අනුව තමන්ට ප්‍රතිඵල ලැබුණොත් ඒකට එක ප්‍රතිඵල දෙනවා. අතර අමතර ප්‍රතිඵල නැහැ. ඒක න්‍යායන කුරුසිකම මෙන්න මේක තේරුම් ගැනීමේදී මනුෂ්‍යයෙකුට කෑදරකම වැඩි නිසා මේ පොඩි ප්‍රයත්නකින් ගොඩක් ප්‍රතිඵල ඒ වගේම මේ කියලා දෙන කාරණාව පැත්තක තියෙද්දී ඒව ඇහෙන්නේ නැහැ. එයා ඒ පුළුවේ තියෙන දේවල් ක්‍රියාත්මක කරන්න හදලා හටමහා තටමනවා තටමනවා. අර Tamange වලිය අල්ල ගන්න බල්ලා කරගෙන වගේ කරගෙන කරගෙන කිසි තැනකට යන්නේ නැහැ. ඒ මොකද මේ ප්‍රතිපදින උපදේශය අහන්න හිතේ ඒකලාශයක් නැහැ. හිතේ පිරිසුදුකමක් නැහැ. ඒක කරනකොට හිතනවා මම වගේ මේ වැඩිමහල් එකට මොකද මේ පොඩි දරුවන්ට වගේ දේවල් කියලා දෙන්නේ. මම මේට වැඩි දියුණු වෙන්නේ. මට ඇයි ඔය ඕක වැත්තක දාලා කෙලින්ම කියලා දෙන්නේ නැත්තේ කියලා අපේ හිත මොනවද ඕ මේ මෙත් ඇහිවීමක්. ඒ නිසා අර ටික ටික කරමින් කරන කරන ටික ටිකට ලැබෙන මේ ප්‍රතිඵල සංසන්දනය කරන්න පුළුවන් වෙන්නේ අසාධාරණයි. නමුත් නිවන් දැකලා පස්සේ තමයි ඒක තේරෙන්නේ. නිවන් දැකලා පස්සේ නම් තේරෙනවා මම ආපු පාර මෙන්න මෙහෙම මෙහෙමයි ආයේ කියලා. එතෙන්ද යනකම් කන බලන්න ගිහිල්ලා තියෙනවා. ඒක තාම ලස්සට ලොකු සාමිච්ච කියන උත්හාකලා තියෙනවා. භාවනා කරගෙන යනකොට මේ හරියන තැන, වර්ධින තැන අවශ්‍ය උපදේශ මිල්ලෝ හරවත් වෙනවා. එහි ගුණාත් කකා යනවා වගේ කකා කකා යනවා. කවදා හෝ ඥානයකටපත් වෙනවා පස්සේ කවදා හෝ ධානයකටපත් වෙනවා පස්සේ කවදා හෝ මාර්ගඵලයටපත් වෙනවා පස්සේ හැරිලා බලනකොට පේනවා මේක පිළිනො මෙන්න මේක පෙළ ගැහුනට පස්සේ කොයි කෙනාටවත් ප්‍රතිඵල නැහැ. පෙළ ගැහෙන්නේ නැතුව කොච්චර ප්‍රාර්ථනා කරත් උත්සන්න වෙනවා. ඒ නිසා ආධුනිකයා ඒ කාරණාව තේරුම් ගන්නකම් පුදුමාකාර කටපිටිනක්. මේකට කරන්න දෙයක් නැහැ. ඒක දොස් කියනවත් හොඳ නැහැ. මොකද හැම කෙනාම ගිහිල්ලා තියෙන ඔන්නෝය උද්ධා කර කර බල බල යන ගමන. ඉතින් ඒ නිසායි මේ සාරිපුත්තු ස්වාමී මේ බුදුචානන් වහන්සේ මේ කරුණ අපට මේ සූත්‍ර මාර්ගයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ. මෙතන ඉන්න කිසිම කෙනෙක් දැන් මේ ප්‍රතිඵල ලැබුණ ඇති කියලා සතුටු කෙනෙක් වෙතන. ඔක්කොටම තියෙන තව මේක ඉක්මනට සම්පූර්ණ කරගැනීමේ අවශ්‍යතාවය අවශ්‍යයි. ඒක කතිය හොඳයි. නමුත් ඒක වෙලා තියෙන බුද්ධික දෝෂයක් නිසා නෙවෙයි මේ මානවයාගේ තියෙන අපේ පසුබිම සංස්කෘතිය සාධියාව අනුව මේ ප්‍රතිඵල අපේක්ෂා කිරීම කියන එක පහේ පන්ති ශිෂ්‍යත්වයේ ඉඳලා පෙරළුවට ගන්නවා. ඒ සාධුවන් කරන්නේ. අන්න කෙනෙක්ම යමක් කරන්නේ පුදුම විදිහට මට මේක දුන්නොත් මේක දීපක්. කියලා හෙට්ටුවක් ඒ පොඩි කාලේ ඔළුවට දාන ඒ පිළිදේ ඒක නිසා අපි හැම දෙයකටම මොන හරි වේදන් කරන්නේ කියක් හරි අපව ලැබෙනවා නම් විතරයි මේ මේ මේ කාට පෙරේ අන්තිමටම තියෙනවා සර්වත්‍ය සඳහන් කරලා තියෙනවා අත්තත් පඤ්ඤා අසුචි මනුස්සා කියලා. අනුසිකම කරනවා නම් කරන්නේ රුපියල් වලට විතරයි. ලාභ නැත්තම් ලාභ ලාභ නැත්තම් මොනවක් කරන්නේ? කරන්න බෑ. ඒකේ මොළේට කවලා තියෙන්නේ. ඒ නිසා නිකම්ම නිකන් හිල්බාලයක්. අතවාසියක් තියෙනවා නම් මීයක් වුණත් අත කඩන්නේ අපි ලෙවක අතලෙව කණ්ඩායි කියලා. අතවාසියක් තමයි. ඉතින් ඒක දකින්නකොට හිතන අපි අසුචිතයි. අපි මේ ජීවිතයේ මේ වටිනාම සුන්දර වයස ගත කරන්නේ ඉගෙන ගන්න රස්සාව කරන්නේ අතපය වෙහෙස කරන්නේ මේ අසුචිතයි. අත්තාතුවේ අත්තට පන්නේ. අත්තේ හොයන්නේ යන්නේ. හම්බෙච්ච එක. මරනකොට හැම එකම මැරෙන කන්දා. ඔය ඔක්කොම රාජ්‍ය සම්පත් ගන්නවා සිටි සම්පත් තමයි මැරෙන එකක් හම්බුන බලන්න. ගෙනියන වෙලාවේ පුතුම පසුබෑමක් තියෙනවා. මේ මේක කඳු කරගෙන ඊර්ෂ්‍යා කෝධ මාන කරන කල්යාම්බ කරා, දැනුම හම්බ කරා, ලබ සත්කාර හම්බ කරා, දරුවෝ ඉන්නවා, පවුල් තියෙනවා, පොත්පත් කියලා තියෙනවා, බූදල් තියෙනවා. අත්ත පහ කැටි කරන්නේ මරණය. ඒ තරම්ම කවුරුන කැඳිරිල්ලක් තියෙනවා. ඒ නිසා මේ අත්තක ප්‍රඥාමය ගතිය නිසා මනුෂ්‍ය මේ භාවනා කරන්න ගිය ඒ අර උරුලා ගතිය තියෙනවා. මට ඉක්මනට ඉක්මනට ප්‍රතිඵල ගන්නවා. දැන් තේරෙන්නේ නැහැ මේ ගිය ගමන තේරෙන්නේ නැහැ. ප්‍රතිපදා පාර පියවර ටික තේරෙන්නේ නැහැ. ඉතින් හිතන එක පාට මට සම්නත්තක් අවිලා රැයට සුලබ්බඩුවක් දාලා යනවා වගේ මට ඕම් හෙට උදේ වෙනකොට ප්‍රතිඵල ලැබිලා තියෙයි. මට මේ පරියන්කේදී ධ්‍යාන ලැබිලා තියෙයි. මට මේ ලැබිලා තියෙන ධ්‍යානයක් වෙන්න ඇති. එහෙනම් මේ ලැබිලා තියෙන මාර්ග ඥානයක් වෙන්නද කියලා මාකාර සැලසුම් හදනවා ඒක නැති කෙනෙක් හම්බෙලා නැහැ ජීවිතේ කවදාකවත් ඒක හැබැයි මේ ඔක්කොට උණයි කියලා හොඳ දෙයක් නෙවෙයි අපි ඒක තේරුම් ගන්න ඕනේ ධර්මයත් එක්ක කටයුතු කරනකොට මේක ලාභ සත්කාර සම්මාන වලට කටයුතු කරන එක නෙවෙයි කරන්න තියෙන්නේ අපි තේරුම් අරගන්න ඕනේ මේ කල්පනාව තියෙන තාක්කල් අපේ ඇහෙන් රූප බලන අනේ ශබ්දාන කඩේ රස පහකින් හැම වෙලාවකම මේ කුට්ටිය කඩා ගන්න අදහස් තමයි තියෙන්නේ. හැම වෙලාවෙම රූප බලන්නේ ඉහි වැඩි රසයක්, වැඩි සැපක්, වැඩි ආස්වාදයක් කරනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කිසිම වෙලාවක අපිට එහෙම සාධාරණීකරණය කරන්න බැරි නම් මට මේකෙන් එහෙම ලැබෙන්නේ නැහැ කියලා නම් දැක්කේ. එහෙම දේවල් අපේ දවසකට පෙර කෝටි ගණන් සිද්ධ වෙනවා. එකක්වත් මතකට යන්නේ නැහැ. වැදගත්ුත් නැහැ. මොකද වැදගත් නැත්නම් අපිට කුච්චිය කඩා ගන්න හම්බෙන්නේ නැහැ. අපිට ලාභ ලැබෙන්නේ නැහැ. ඉතින් එහෙම පරිසරයක ඉන්න කෙනෙකුට පරිවර්තනාන්තේ කංගවේනගේ අංගක් වගේ තනි වෙලා මේ ඉඳගෙන ඉන්න තැන තමන්ගේ කායට හිතියෝ දාන්න කියලා හිතේ තෙන්ට ගියත් අපේ හිත අගය කරන්නේ මොකද අතවාසිය දෙන්නේ ලාභ සත්කාර ලැබෙන්නේ නැති නිසා හිත ගන්න බැරිකම නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. වර්තමානතෝ ආනපානතෝ ඉඳගෙන ඉරියව්වතෝ සක්මනතෝ කනකොට යනකොට එනකොට ගන්න බැරිකම නෙමෙයි තියෙන්නේ. ආගේ කරන්න බැරි අපේ අර හිත මේ පිළිලයක් හැදිලා වගේ පිළිකාවක් හැදිලා වගේ ඒ ලැබෙන චිත්තක්ෂණය ආගේ කරන්න දන්නේ නැති නිසා ඒක නිකන් පොට්ටෙක් එවිදිනකොට පය පයට වැඩි මැනිකක් වගේ පොට්ටයට තේරෙන්නේ මොකද්ද? පය වෙනවා කියලා හැබැයි උට තේරෙන්නේ නැහැ මම නිකන්. ඒ දවස් අවුල ගන්න. එහෙම නැත්තම් නොදර්ගුකට හම්බෙච්ච දෙයක් වගේ. යන් තේරෙනවා මේ දිලිසෙන ගතියක් තියෙනවා, බර ගතියක් තියෙනවා. මොකද එයා දන්නේ මේක රත් කරනවා. මේක ආවරණයක් කියලා. ඒකේ භාවනා කරන හුඟුව දෙනෙකුට ආධුනික කාලේ ඒ ලැබෙන ඒ නිර්මල චිත්තක්ෂණයක් ලැබුණාට තේරෙනවා. එනිසා බණ අහලා ධර්ම සාකච්ඡා කරලා කවදා හෝ මේ උපෙන් ලද චිත්තක්ෂණයට සමාදන් වෙන්න පුළුවන්. එළඹ වාසිය කරන්න පුළුවන් නම් අපිට දවසක් ඇතුළත කෙල කෝටි වාරයක් කියනවා කෙල සම්පත්තිය උපයන්නේ. ඉඳගෙන ඉන්නේ ඉරියව්වට හිත ගත්ත ගමන් තමයි හිතා ගන්න පුළුවන් මේ බුදුන් දක්වා වගේ තමයි. මේක තමයි ධර්මය කියන්නේ. මේක තමයි මම රකින්න සීලට හම්බෙන ප්‍රතිඵලය. මෙන්න මේක කරන එක තමයි සංඝයා කියලා කියන්නේ. ඒ නිසා මේ වර්තමානයේ ගත කරන හැම වෙලාවකම ඒ අවශ්‍ය කරනා වූ බුදුදහම සංකේතයෙන් පිළිගත්නාගේ සංච කටිපවාදයක් සීලයක් සමාදන් වෙන නිසා මට කරන්න වෙන්නේ ලදලද වෙලාවේ මේ වර්තමාන හිත ගන්න කියලා උදේින්ද හැන්ද වෙනකන් කිව්වා උදේින්ද හැන්ද වෙනකන් කවුරු හරි කැහුවා උදේින්ද හැන්ද වෙනකන් කවුරු හරි චිත්තක්ෂණ හිතියා අදයක් වෙන්නේ ඒකේ වටිනාකමක් තේරෙන්නේ නැහැ මොකද අර ලාභ සත්කාර වලගෙන නිසා කවදා හෝ අපි හිතන්නේ සංයෝජන ධර්ම කැඩුනයි කියලා සෝවාන් උනායි කියලා ඕක තමයි වෙන එකම දේ. මේක එක්කල් කරපු භාවනා හරි බල. විශ්වාසය තියෙන විතරයි සෝවාන් වෙනවා. ඉතික්කල් කරන්නේ හැකෙන්නේ. ඉතික්කල් කරන්නේ මීට වැඩි කිටි ක්‍රමයක් ඇති. මීට වැඩි වෙනස් ක්‍රමයක් ඇති පොදු වෙන තැන් ඇති. ඉතින් කියලා අර වටපිට බල බල තමයි භාවනා කරන්නේ. ඒ නොසලෙන ශ්‍රද්ධාවක් ආවත් වර්තමානට හිත අරගෙන මේ ඉන්නේ ඉරියව පවත්වන එක තමයි මාතක මට කරන්න පුළුවන් ලොකුම දේ මම කරලා තියෙනවා. මම මෙතෙක් කල් ඒකට අව탁සිරු කරා. නමුත් ඒච්චරයි වටිනාදී කියලා තේරුම් ගත්තා නම් ඒකයි ආදි දුන්නේපත් වෙනවා. වෙන කොහකට කවුරු හරි මල් මාලයක් දාලා අතට දෙවිලා දැන් හරි බෝර්ණ හරි දුන්නේපත් වෙලා ධාත්‍යයක් අතට දෙන්නේ නැහැ. මේ තමන් කරන වැඩේ වටිනාකම. ඒකයි මේ රජුරණ තේරෙන්නේ මේ ගින්න පිච්චීගෙන ගියාට පස්සේ ඉතු වෙන අඟුරු කාටද දෙන්නේ මා කාලකන්ණියක් වගේ. ඒකත් පිච්චිලා ගියා වගේ. නමුත් දැන් තියෙන ලාභෙ මොකද්ද මේ කෑගින්න කටවන්නේ ඒ යම් වෙලාවක වර්තමාන මොහොතේ ඉඳ අරගෙන බලන්න මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එක හෝ මේ ආශ්වාස කරනවා මේ ප්‍රශ්වාස කරනවා මේ පිළිවිම හැකලින් බලනවා උත්තර සක්මන් කරන මේ ඇවිදිනවා කියන එක එළඹ වාසිය කරන හිතක කවදාකවත් රාගය නැහැ කවදාකවත් ද්වේෂයක් නැහැ කවදාකවත් මොහයක් නැහැ මම තියෙනකොට ධර්ම කියලා පටලවින්නේ නැහැ දකුණ දිහට වම ගියා. ආශ්වාස කරන ප්‍රශ්වාසයේ දෝ කියලා සැකයක් එන්නේ. ඉතින් ඒ ටික උනාට ඒක තේරුම් අරගෙන මේක මේ අම්මා අප්පා දීපු දෙයක් නෙවෙයි මම මේ ප්‍රයත්නෙන් බණ භාවනා කරලා ගත්ත එකක් කියලා ඒක සාදු කියන වෙලාව වෙනකොට සුවන් වෙනවා. ඒ ටික තමයි අපි මේ දඟලන්නේ. මේ භාවනා නොකරනවා කියලා නෙවෙයි මේ චෝදනාව කියන්නේ. භාවනා කර ප්‍රතිපල නැතිකමක් නෙවෙයි චෝදනාව කියන්නේ. අපි හිතන ප්‍රතිපලේ භාවනාවට බාධායි භාවනා ප්‍රතිපලයට අපේ සම්පූර්ණ ප්‍රතිපල ලැබිලා තියෙන්නේ. අන්න මේ පටලවිල්ල බේරිච්ච දාවේ තේරෙනවා. ඒක ඒකෝට ඉතින් ඇති වෙන කාලා තියෙන කර්ම ගේ වෙනකම් භාවනා කරන තියෙනවා. මිත්‍ය කලුත් කරපු දේම තමයි ඒකට ප්‍රමෝදයක් පාන. ඉන්න ඉරියව්වට සතිය පිහිටියාට පස්සේ ඒ අපි පසුගිය දවස්වල ඒ කරපු මේ වැඩමුළුවකදී ගත්තා ඒ පල්ලෙහාදී ගත්ත සූත්‍රයේ දසුතර සූත්‍රය. ඉතින් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මතක් කරනවා කියා අපිට අපේ මුළු ජීවිතේට වැදගත්ම දෙන උදව් වෙන ප්‍රධානම උදව්ව බහූපකාර බහූකාර දේ තමයි අප්‍රමාද එළඹ වාසි කරන්නේ. ඒක ඕනම කෙනෙකුට කරතයි නම් කවුරක්වත් ඒක කරන්නේ නැහැ. හැම දිනම ඉන්නේ අතීතේ නැත්නම් අනාගතේ තමයි. ඒ ලැබිච්ච මොහොතේ නෙවෙයි. ඉන්නේ එක තමයි කල යුත්තේ. උපකාර කරන දේ අනුන් ගැන හිතන එක හෝ අතන මෙතන ගැන හිතන එක නෙවෙයි මම දැන් මෙතන කියන එකයි අපිට උදව් කරන දේ. ඒක බෑනේ. උඩල කොට උඩ තිබ්බාගේ තිබ්බ ගාම පයි. මේක දිනු කරන්න මොකද්ද කරන්න ඕන කියලා සාහිත්‍ය සම්මුද්‍රාහන ඉලාවට. ඒක කියනවා කායගත සති සාතසහගත. කයේ සතිය පිහිටවන්නේ ඒකට ප්‍රබෝධයටපත් වෙනවා. අපිට කායට සතිය පිහිටුවාට පස්සේ අපිට පාල ගන්න පුළුවන් නටක්. පාලුකතියක් නටක්. නීරසකතියක් තියෙනවා. බයගතියක් තියෙනවා. අසන්නකතියක් තියෙනවා. මේ ඉන්න බව දන්නවා. කිසිම ධර්මයක් පැටලෙන්නේ. ඒක ඒකේ ප්‍රමෝදයක් ප්‍රීතියක් මතුවෙන්නේ. කවදා හිතන්නේ මම මුළු ජීවිතේම කරගත්ත ලොකුම කුසලයේ තමයි මගේ කය රතපවලා. මගේ කය සුවසේ සම්වර කරලා. සහැල්ලුවෙන් ඉඳගෙන මම මේ සහැල්ලුවෙන් ඉන්න බව දන්නවා. ඒක තමයි බුදුහාමුදුරුවෝ විඳපු විමුක්ති රසය. ඒ තමයි මම දැන් විඳින්නේ. ආ මේක මම සතුටු වෙන්න ඕනේ කියපු දවස තමයි ඔන්න සෝවන් වුණා කියන්නේ. දැන් අපිට ඉන්න බැරි කමක් නැහැ. ආවට මොකද? දැන් කොල්ලිලාද සෝවාදනේ දැන් කොහොමද මං ඉන්නේ සමථිත මං ධ්‍යානෙට ගිහිල්ලා තින්නේ මම මොන විපස්සනා ඥාන තින්නේ කියලා අර හම්බ වෙච්ච චිත්තක්ෂණේ බුද්ධි විදලා වෙනවද පවු ගන්න තමයි. මේ තාක්කල් ඒකේ ඒ කෙනාට බුද්ධියක් නැහැ. ඒ කොච්චර කාලයක් භවනා කරන්න වේවිද කියලා හිතන්නේ. දැන් කිසි කෙනෙක් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දකින්න දැනගන්නවා නම් ඒ තමයි තමයි තමයි කරන ලොකුම අනුකම්පාවක්. ඇවිදිනකොට ඇවිදින බව දන්නවනම් ධානි වන්දනවල කන කරපුවනකොට ඒ බව දන්නවනම් ඒක තමයි කරන්න තියෙන්නේ. දැන්වත් අපි ඒක කරනවා. නමුත් අපිට ඒක තාම සාත සහගත නැහැ. ඒක තාම අපිට මිහිරියාවක් කියලා නැහැ. ඒක අපිට තාම ප්‍රමෝදයක් නැහැ. අපි ප්‍රමෝදයේ පිණිස ලස්සන රූප දකින්න ආසයි. ලස්සන සද්දහන. ලස්සන හොඳ මිහිරි සුවඳ විඳින්න. රස පහස ආහාර ලබනවා. සුඛභෝගී යාන වාහන කොට්ටමෙට්ට සහ කාර්යෝගත් ඉන්නවා. ඒ කරන හැම දෙයකම වෙන්නේ වර්තමාන මොහොත කැරේ. නිසා සර්වචනාසේ ද්විතානුපසන සූත්‍රයේදී පැහැදිලි කරනවා. සුත්‍රනිපාතේ පොතේමයි පුත්තක්ඥය යමක් සැපයි කියලා හිතනවා මේක ඒකාන්තේ මාරි ලෝකේ දුක. ආර්ය ලෝකේ යමක් සැපයි කියලා කියනක පුත්තක්ඥය දුකක්. ආධිලෝකේ සැපේ තමයි වර්තමානයේ එළඹ සිටින්නේ. පුතත් දෙන දෙක හරි කම්මයි. හරිම නීරසයි. හරිම ඒකාකාරයි. ඉතින් කොට්ටේ උඩ තිබ්බට හිතින්නේ නැහැ උඩයි. ඒකේ. ඉතින් මේක කම්මැලි වෙන්නේ නැතුව සද්දායිත ඇති කරන. නැවත නැවත කරලා කරලා කරලා කරලා දවසට තීරුම් ගත්තොත් මේ මොකට මම කියලා නම් සකමේ මම ආදරය කරන මගේ නෑයිකින් හෝ හිතවතකින් කවදාවත් ලැබෙන්නේ නැහැ හොඳලාගෙන් හම්බෙන්නේ බාධාවක් විතරයි. අපේ කිට්ටුවට නෑයෝ අපි හම්බ කරපු වස්තුව තියෙනවනම් ඒක අපිට උදව් කරන්නේ අපේ වර්තමාන මොහොතේ නැති කරන්න මිසක් කවදාකවත් වර්තමාන මොහොතේ යම් කිසි කෙනෙක් අපි වාගේ කට්ටිය එකතු වෙලා බණ බහට නැමිලා වර්තමාන මොහොතේ තියෙන එකිනෙකාට උදව් කරගෙන ඉන්නවා අපි කටේ ධර්ම ඥාතිය. ඒ ධර්ම මේ වශයෙන් අපි එක දෙකට පෙළඹිලා අපි ආය කර්මගේ දරුවෝ නෙවෙයි අපි ඒකට එකපස්සලිය කාලා සම්මිච්ච යන බුදියන අපි කරන්න හදන්නේ කෙනෙක් ආයු විවේකයට බාධා කරනවා. ඒකිනත් ඒ කතාවට බෙලෙන්න යන්න එපා. එහෙම කෙනෙක් මායි විවේකේ ගන්න. මට විවේකේ ගන්න බැන්න මම ගෙදර යනවා. මේ ඉන්න කෙනාට මේ විවේකේ අරන් දෙන්න උදව් කරනවා කියලා. ඒ උදව්ව කරන්න අපි නෑ දන්නේ. අපි මෙතනින් ගෙදර ගියාට පස්සේ කබලෙන් විතර කරලා ඒ නිසා මේ ලැබිච්ච සම්පත්තිය නැත්නම් මේ ලැබිච්ච උදකලාව මේ විවේකය ඒක වටින දෙයක් බව තේරුම් ගන්න නම් බ්‍රහ්මික වෙන්න. තනියමකට යන්න. අන් දෙක තියෙනවා නම් කාදාකරද කතා කරලා විඳින්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක තමන් විශ්ින් තමන්ට හිත අප්‍රමාද කරගෙන එළඹ වාසිය කරන ගන්නවා. ඒ සම්බන්ධව මේ නිවැරදි කල්පනාවක් තියෙන්න ඕනේ යෝනිසමස්කාරයක් තියෙන්න ඕනේ. අම්මාදිටියක් තියෙන්න ඕනේ. ඉතින් මේක තමයි මේ බුදුහාමුදුර අපිට දීලා තියෙන සම්පත්‍ති මොකක්ද? මේ ඉන්න විලාවේ ඉඳගෙන ඉන්න බව දන්නවා. ඒක බොහොම තැහැල්ලුවට බොහොම සමබරව තියෙනවා. වේදනාවක් තියෙනකොට වේදනාව ගන්න. හිතවිල්ලක් තියෙනකොට හිතවිල්ල ගන්න. ආස්වාසයක් තියෙනකොට ආස්වාසය ගන්න. ආ මේ ටික දැන ගැනීම තමයි මම සම්පාදනය කළ යුතු එකම ප්‍රතිපදාව කියන්නේ. ඒක සම්පාදනය කරත් අගේ කරන දන්නේ නැත්නම් ප්‍රමෝදයක් කරන දන්නත් ඒකම දුකක් වෙනවා. ඒ නිසා මේක සම්පාදනය කරන්නයි අපි මේ ගීගය තැහැරලා අරණ්‍යගත වෙලා දුක් මූලගත වෙලා ශූන්‍යාකාරගත වෙලා මේ කමඨාන ගන්නේ. ඒක බොහොම අමාරු දුරට දෙයක් සංසාර විචින දෙයක්. ගත්තට පස්සේ ඉති රස විඳින්නේ නැත්තම් බෝරුවා පිටේ කා කපුරු පැටෙව්වට බෝරුවා පිට බරක් වෙච්ච උන්ට රස නැහැනේ. ආන්නේ වගේ මේ හම්බෙච්ච චිත්තක්ෂණේ රස විඳින්න බැරි නම් ඒ මිනිස්සු කියන කතා කරන වැඩ ජීවන රටාව ධම්මි කර සාසන විරෝධී. භාගයක් මේක දැනගෙන අනුන්ටත් පැහිකක් කියන්න හදනවා තමන්වත් දන්නේ රස විඳින දේ මොකක්ද. ආන්නේ ඒ නිසා මේ රජුලන්ගේ මේ නිදර්ශන දෙකේ තියෙන වටිනාකම දැලට අහුනට පස්සේ දැල කඩාන කියන අලුව විතර විමුක්තිය. දැලට අහුවෙන්නේ ඉස්සෙල්ලා ඉන්න මහලෝ වතුර ඉන්නකොට උට විමුක්තිය තේරෙන්නේ නැහැ. දැලට අහුවෙලා ගොඩ ගියානම් ගොඩ එම ආය කඩාගෙන යනකුත් නැහැ. ඒ නිසා ඉස්සෙල්ලා හිරේ තේරෙන නිසා භාවනා කරනකොට මට මේ සතිය පවත්වන්න බැරි බව සද්ද නිසා වේදනාව නිසා හිතේ නිසා ඒක හුදුවට සතියෙන් දැක්කොත් මම ඉන්න කියලා නෙමෙයි සද්දේ ඉන්නේ. ඉන්න කියලා නෙමෙයි හිතවිලි ඉන්නේ වේදනාවයි. නමුත් මේකට කලබල වෙන්න එපා. මේක කඩන්න පුළුවන්. කඩපු දවසකට සතුට එන්නේ ඒකෙන් දුක් විඳපු තරමට. ශබ්ද ඇවිල්ලා අපිට කරදර කරපු තරමට, වේදනාව ඇවිල්ලා කරදර කරපු තරමට, හිතවිලි කරදර කරපු තරමට ඒ අස්සෙන් අපිට පුළුවන් නම් ආස්වාද ප්‍රසවාසය බලන්න. ඒ අස්සෙන් අපිට පුළුවන් නම් මම තාම ඉඳගෙන ඉන්න බව දන්නවනේ. ඒක සක්මන් කරන තාම මම සක්මන් කරන බව දන්නවනේ. ඉන්නේ ඒ දැක්මට තමයි යොමුති කියන්නේ. කරදර හරහා කරදර විනිවිදව මට එහා පැත්තේ තියෙන අරමුණ අල්ලන්න පුළුවන්. සතියට යන්න පුළුවන්. එළඹෙන්න පුළුවන්. ආන්න එක දකින්නට තේරෙන පටන් ගන්නවා මෙහෙම දෙයක් අපේ අම්මලා තාත්තලා අපිට කියන්නේ නෑ. අපි ඉස්කෝලේ තියා විශ්වවිද්‍යාලේ මොන අධ්‍යාපන ආයතනයකට ඔය ටික කියන්න පටන් ආචාර්යවරයෙක් කොහොම ආචාර්යවරයෙක් නෑනේ. උන්දල දැන්නේ කරදරයක් ආවම ගහවම් බලපන් මොන දෙයක් කරපන් මම බලාගන්න කියලා. ඕනම කෙනෙක් කරන්නේ නම් බුදුහාමුදුරන් කියන්නේ අම්මා කියලා නෙවෙයි අමාමෑණී බුදුපියාණන් වහන්සේ කියන්නේ උන්වහන්සේ කියන කරදර විඳින්නේ. ඒ කරදරේ ඉන්නේ ඔයාගේ පරණ කර්ම වල හැටියට හේතුඵල ධර්මයේ නිසා ඒක ආවට පස්සේ ඒ තියේදිත් බලන්න හිත උදි කලා කරන්න පුළුවන් අරමුණේ කියන්න පුළුවන්. මූල කර්මස්තර දකින්න අන්න ඒක අගය කරපු දවසේ ඒ ශබ්ද වේදනා හිතවිලි මැද වුණත් මම ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන් මට. ඒකෙදි මට ආස්වාද ප්‍රසවාස දැනගන්න පුළුවන් කියලා හිතනද මේ එන ශබ්ද වේදනා ගැන වචනයක්වත් නොකිය. මට ඒතිෙදි ආස්වාසිය දකින්න පුළුවන් ඒ ආස්වාසිය සීතලයි ඒක නාද වමනාස්පුඩේ වදින්නේ කියලා කියන්න තරමට මේ මිනිස්යාට කමඨාංශුද්ධ කරන වාර්තා ලියන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම සෝවාන් වෙලා තියෙනවා. අපි කියන්නේ මොකද්ද? අනේ වහනා කරන්න ගියාම සත්‍ය වුණා, වේදනාව ආවා, කරදර වුණා, සද්ද නැති කරන්නේ කොහොමද? වේදනාව නැති කරන්නේ කොහොමද? අපි කතා කරන්නම කෙලස් කියන එක. කවදාකවත් අපිට බෑනේ වාර්තාවස්සක් යන්න මේ දෙක මේ හොඳ පැත්ත ඔච්චර කරදර චේතිත් මම බේරගත්තා මේ මෙච්චර මාළුව දැනට අහුවෙත් එකෙක් කඩාන ගියා කියන එක කියන්න තන්නේ ඒ තාක්කල් අපේ වාර්තා සියල්ලම නැස්චාර්තයි. සියල්ලම ආත්ම නිෂේධනය කරන සුළුයි, කහල් කන්නේ, මුස්පෙන්තුයි, කැඹිරිලා. කවදෝ භාවනා කරන ගමන් හරිය ටික විතරක් කියන්න පුළුවන්. අර හේරම පැත්තක දාලා ඒ බුදු වෙනවා. අහගෙන ඉන්න කෙනාට සුදු සතුටක් ඇති වෙනවා මෙන්න යුද්ධයට සුමුත සෙබලේ. පරිපාලන සුදුසු නායකත්වය. දක්ෂේ බුද්ධ පුත්‍රයෙක් කියලා තේරෙනවා. ඒසා කමඨාන් සූත්‍රයෙන් ගන්න ගිල පොඩ්ඩක් අහගෙන ඉන්න. මිනිස්සු කියන කම තිබ්බා. ඉවෙලු හරි උගත්තු. සමාහට පදක් ගන්න ලැබුණු යුද්ධ සෙබළු. අර ලැබුවේ මේ ජයග්‍රහණයක නම කමඨාන සුද්ධ කරන කියම හරි ගිය පැත්ත කියන තරම් ප්‍රතිපදාවට අත දෙන තරම් තමන්ගේ හරි ගිය දේ ගැන ආඩම්බර වෙන්න තරම් පෞෂත්වයක් මෙන්න මේකට කෙලස් මෙන්න මේකට මාර්ගය අපි කතා කරනකොට උදේ ඉඳලා හැන්ද වෙනකන් කතා කරන්නේ අපිට වෙච්ච බාධාවල් කරදර ඒකේ මාර්ගය පුදුම සතුට වෙනවා බුදුන් සඳහන් කරන ඒවාට ගෙවදින්නත් එපා වගේ වචන කතා කරනත් එපා ඕකගෙන ආඩම්බර වෙන්නත් එපා. මේ ඔක්කොමත් තියෙදි මට අරමුණේ ඉන්න පුළුවන්. මේ ඔක්කොමත් තියෙදි මම ඉඳගෙන ඉන්න බව දන්නවනේ කියලා කුසල පැත්ත විතරක් කියන්නේ. එතකොට කියා කතා කරන්න දෙයක් නැහැ. ඒතර උදේ ඉඳලා හන්දනකම් කුටු කුටු කක කචු කුචු කක ඉන්න දෙයක් නැහැ. ඒ කටු කුටු ගන්න කුචු කුචු ගන්න මොකක්වත් ගන්න තියෙන දෙයක් නැහැ. අද විතර මේ තාක්ෂණ ජීවන වෙච්ච යුගයේ මෙච්චර පච කියන යුගයක් අපේ අම්මා මුත්තා කාලේ තිබුණ කියලා. ඒ ඩියුක ඇහුවොත් බොරුවක්. පත්තරයක ලිව්වොත් පතයක්. ටෙලිවිෂනේ තිබ්බොත් හදපු දෙයක්. දේශපාලනඥයෙක් කතා කරොත් බොරු. දක්ෂමට මේ තාක්ෂණ යෝදාන මොකද කරන්නේ? ඉතින් අපි කියන තකතිර මොනවද කටත් අරගෙන ටෙලිවිෂන් එක බලන්නේ. අනපන බලන්නේ කියම කම්මැලි අප්පා. ටෙලිවිෂන් එක බලන්නේ පැය ගානක් වදගෙන බත් ලිපේසිව බත්තලිය තෝස් වෙනකන් ටෙලිවිෂන් එක බලන්නේ කියලා අම්මේ බලන්නකො මේ කතාව බලනකොට වියපු බත්තලිය තෝස් වෙනවා. Taman එක බලන්න ගියාම හරිම කම්මැලි. ඉතින් කාටද උදව් කරන්න මාන භාෂිතේම කෙලස් පාක්ෂික බයින්සාට කවදා හෝ මාළුව දැලට අහු වෙන වෙලෙක කනගාටු වෙන්න එපා මාළුවන් ගෑතු ආසන නිදා ගන්න පෙළපාලියන්න එපා. දක්ෂ මාළුවෝ ඉන්නවා දැල හදාන්න බලන්න. අන්නේ ගැන විතරක් කතා කරන්නේ ඒකට කියනවා වීර කතා. කියනොන කරන්නේ හරි ගිය දෙයක් ගැන කුණු කන්දල්, වැරදිච්ච පරිදිච්ච දේවල්. ඒකට උපහාසයට කතා කරලා කරන්නේ නැහැ. නමුත් ඒකට යට වෙනවා නම් බුදුහාම කවදාත් බුද්ධ පුත්‍රයයි කියලා කතා කරන්නේ. බුද්ධ දුහිතෘකාවක් කියලා කතා කරන්නේ නැහැ. භ්‍රමචාරී කරගෙන කියලා කතා කරන්නේ නැහැ. භික්ෂුවක් කියලා කියන්නේ නැහැ. ඒකම ගින්නක් ඇවිල්ලා පිච්චෙන්න ඕනේ. ගින්නකින් පිච්චෙන්නේ නැතුව රක්ෂණ සාහිත්‍ය දෙන්න බෑ නේද ගින්න හට ගන්න නැහැ කියලා. ගින්න හට ගන්න නැති වෙන්න ඒක තමයි දැනෙන්න ඇරිල්ල. ආයේ කවදාවත් පිච්චෙන්නේ නැහැ. අපි ඒක දකින්නේ සාමාන්‍ය ලෝකේ නාස්තියක් කියලා. ඔත් මේ රජුව දැක්කේ ඉන්න ගියොත් ආයේ එන්නේ නැහැ. දවාගෙන ගියොත් ආයේ නැහැ. අපි කෙලස් දැවෙන්න ඕනේ. කෙලස් එන්නේ නැතුව වටකාප්ප බැඳලා දියාගල් බැඳලා එන්නේ නැතුව සකස් කරන එක නෙවෙයි කෙලස් වලට එන්න දෙන්නේ. ඇවිල්ලා කෙලස් විනිවිදලා කෙලස් හරහා තමයි මූල කර්මස්ථානේ වැඩ කරන්නේ. එතකොට ඒ කෙලස් එතන එතන ඇත්ති හැලෙනවා. එතන එතන වඳ වෙනවා. එතන ඉඳලා ලොඳ වෙනවා. ඒක තේරෙනවා මේ මම මේ ඉගෙනගත්ත ශාස්ත්‍රය දරුවන්ට දෙන්න බෑ. කාර හොරකම් කරන්නත් බෑ. මම දැනගන්න ඕනේ කෙලෙසුත් හැම චිත්තක්ෂණයකම සමාන වට්ටමේ කෙලෙස් තියෙනවා සමාන වට්ටමේ කුසල් තියෙනවා. බුදුන්වත් එච්චරයි දේවදත්තවත් එච්චරයි අපරත් එච්චරයි. ඔකේ කුසල් පැත්ත විතරක් කතා කරන්න අකුසල් පැත්ත කතා කරන්න එපා. කතා කරන මිනිස්සු ඇතුළු කරන්නත් එපා. අසත්පුරුෂේ අසාධාරණයක් කතා කරන්නේ අසත්‍යයක් කතා ඒ අපි පුරුදු වෙන්න ඕනේ කතා කරනකොට උනන්දුවක් ඇති කරන කෙලස් කපන මේ කෙලස් අවුල් පාෂේ මැද්දේ සාල ඉල්ලමක් හොදලා හොදලා හරියට මැනික විතරක් අහුව ගන්න. කිවිච වැලි කැට ගැන මඩ ගැන කතා කරගෙන ඉන්නකොට ඉතින් කෙලවරක් නෑ ආගරයක් ගැන කතා කරන්නේ. ඒ කිය ඔක්කොම සුද්ධ කළ මැනික විතරක් කරන ඒක විතරක් කතා කරන කෙනාට අපි කියන බුදුහාමුදුරුවෝ. ආර්යමහන්සේ අන්න ඒ කතාවට යනවා නම් අපිට තේරෙයි අද මේ ලෝකෙ කිසි කෙනෙක් එක මොනම කතාවක්වත් කරන්නේ ඔක්කොටම තියෙන්නේ මොන හරි කරදිච්ච වැඩි දේවල් ගැන කුරු කන්දව කතා කරනවා. ඒක හොඳම වැඩි කැලේකට ගිහිල්ලා බලන්න මේ ගස් වලට කතා කරන විදිහ හැඳ යනකම් හක්කු කියනවා කියන්නේ. වත් උත්තර දෙන්නේ කවදාකවත් එක දාන්න. ඒ නිසා කාමභෝගී මනුස්සයෙක් කැලේ බය උපදිනවා. ඔය ගෙදර ටෙලිෆෝන් කරලා ටෙලිෆෝන් කරනවා නාම සිනාවෙනවා ළමට කියන්නේ ඒක අපිට කියන අම්මේ අඳුර කට්ටේ ඉන්නවා අපේ සංගරෙත් එක්ක ඉන්නවා කියලා බොහොම සතුටක් වෙන අය කාක්කා ගොඩ ඒකේකට ඔක්කත් ඒ ධර්මයක් පිළිබඳ හැඟීමක්වත් නැහැ ඉතින් කියනවා දුස්සී ලෝයි බෞද්ධයන් බොහෝ දෙනා ලෝකෙ දුස්සීලා මම කැලේකට ගිහිල්ලා ඉන්න කොච්චර කතා කරත් කතා ගහන් ගල හා හු කියන්නේ නැහැ භූමිදි කියන්නේ නැහැ ඒ නිසා කැලේ බය වුණා ගහක් වලට යන්න ශූන්‍යාකාරයකට යන්න බෑ ඒක නිසා අපි නිවන gedette ගින්න ගන්න හදුවා. එහෙම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි නිවන. අපි ඉස්සෙල්ලා මේ වගේ තැනකට ගිහිල්ලා විවේක අරගෙන මෙන්න මේකයි භාවනා කරන ක්‍රමය කියලා තේරුම් ගන්න ඊට පස්සේ එන කෙලෙස් වලදී පුළුවන් ප්‍රමාණයට කෙලෙස් අස්සින් කෙලෙස් විනිවිද අපි විවසනා කරනවා කියලා කියනවා. අර ඒ තීචිකට උස්ම බලන්න පුළුවන් ආනපාන බලන්න පුළුවන් නැත්නම් ඉරියව් බලන්න පුළුවන් සක්මන බලන්න පුළුවන් කියලා ගියොත් අර තේරෙට පටන් ගන්න මේ එන කෙලෙස් ගැන කතා අනකොට මූල කර්මස්ථානේ බලන මේ ලීලාව මේ ආරේ ඉගෙන ගන්නතර පස්සේ ඉන්නේ ඉන්නේ කෙලෙස් නිකන් කොම් වෙන ගතියක් නැති වෙන්නේ නැහැ බොඳ වෙන ගතියක් ඉරංගන වෙන ගතියක් එනවා මේක චේතුට යෝගාදික මේක උත්යන්න ඕනේ හැම මොහොතේම අනිදාස කෙලෙස් නැහැ විශ්ින්නේ අද හිතේ හිතේ ගිලත් උපයන්න උපයන්න උපයන්න උපයන්න මේක සමාදන් වෙන්න වෙන්න කාට තීරණ පටන් ගන්න මේක දුරු කරන්න පුළුවන් කිසිම ධර්මයක් ලෝකේ. අහුලන දේ හරියට දන්නවනම් මේකයි මම ගන්න ඕනේ කියලා කුරු තුන කරේ කියලා කතා කරමින් ඉන්නපා කෙනෙකුට කියලා වැඩිපුර වාසියක් නෑ. දන්න කෙනාට තියෙන ඔක්කොම ඒකෙම ගත යුතු පැත්තක් තියෙනවා හල යුතු පැත්තක් තියෙනවා. ගත යුතු පැත්ත තේරුම් අරගන්න මුලින් මුලින් අපි කියන කොමා මාර්ගෙන් විගත මාර්ගෙන් ගුරු මාර්ගයෙන් තේරුම් ගත්තට තමන් එක තේරුම් ගන්න හැම දීයක හැම චිත්තක්ෂණයකම දුක සැප කිසිසේත්ම වෙනසක් නැහැ. අපේ හිත වැටිච්ච දවසේ අපි අල්ලන්නේ දුක ඒකට දුකයි කියන්නේ. හිත නැගිච්ච දවසේ අපි අපි අල්ලන්නේ සැප. ඒකට සැපයි කියලා කියන නිසා අපි හිතනම අර හිත සංඥාව ඇති කරගෙන සතිය ඇති කරගෙන අප්‍රමාදය ඇති කරගෙන එන දේදී හොඳට බලන්න හිතියොත් ඉන්න පිටචර කියන කාල්පනික මතාව නම් හොඳ දෙයක් වෙන මොකද්ද ආයතන ගිනි කියන්නේ. ආයෙකින් කියන්නේ මල ගලකට අහු වෙනවා කියන්නේ මහා භයානක දෙයක් ආයෙ මේ අලුපාරේ අනුකම්පාවක් නැහැ. ඒක අහු වුණා පස්සේ ගල කඩාගෙන ගියොත් ඒ ලැබෙන විවේකය අහු වෙන්නේ නැතුව කඩාගෙන ගියා කියන්නේ උපේන ලැබෙන්නේ කියන්නේ. එනිසා ඒ විවේකය අපේ අම්මලා තාත්තලා දෙයි කියලා ප්‍රශ්න ලාභේ සත්කාරයෙන් හම් වෙයි කියලා ඊයේ කරපු බහන හම් වෙයි කියලා හිතන්න එපා. දැන් ගලට අහු වෙච්ච බව දැනගන්න ඕනේ. ඒක පහර දෙන්න ඕනේ දුර්ලකන බලලා විමුක්ත වුණාට පස්සේ තේිනවා අනේ මං හිතේ මොන තරම් කාබරයකද දැන් විමුක්ත වුණා නේද කියලා කෙලෙස් ගන්න නැත්නම් නිවනක් නැහැ. දැවෙනකොට දැවෙනකොට අස්පනා අපිට මේ දැවිලි දැවිලි ගන්න නැති මිනිස්සයා ඒක වළක්වන්න නිරකක් දාකක් නෙවෙයි. සහරහ ගිය ගමන් ඒක එහාටත්තේ පුදුම ශාන්තියක් තියෙනවා කන්දක් නිකන් පල්ලෙන්නේ පල්ලෙම වැටෙන සෙල්ලම් කියලා. ඒ අද භාවනා කරන එක වෙලා තියෙන පුංචි කරදරයක් ආවම ඒක හරහා යනවා. බාහිර එක එක දේවල් හිතනවා. හරියගේ මුදව කෙරුවොත් තමයි, මෙහෙම කෙරුවොත් තමයි, සිත්කවියක් කිව්වොත් තමයි, පිළිතුලක් ගැට ගැහුවොත් තමයි. ඉතින් පෙළ ගැහිලා ඉන්නවා කට්ටිය ඒකට. පිළිතුලකට ගහන්න සිත්කවි කියනවා. ඉතින් අපි ගිහලා ඒ පොලිමේ ඉඳලා ඒ වැඩේ කරන ආයෙ පාන ලෝකෙට. ඉන්සා වේතකමිනේ දුක කඟ වෙනට ඉදිරියට එන බාධා වගේ අගේ ශක්තිය කලාමේ යන පටන් අරගත්තොත් හරක් කරනවා කියන මේ කඟ වෙනවා. ඒකට තියෙන ක්‍රමය තමයි දුක ප්‍රමාණ කරන්න පුළුවන්. Taman වෙත පැමිණෙන දුක මගහරන්න ගියොත් කවදාවත් නෑ. ඒන සංවචනාචිත සුද්ධෝදන රජුගේ රජකම අරගෙන දුක නැති කරන්නේ. පදහත තියාගෙන, ඉල්ලවල් තියාගෙන, බලහමුදාවල් තියාගෙන දුක අයින් කරන්න ඕනේ. ඔක්කොම අතර දාලා කැලේට ගියේ ඉඳින් දෙවරෙන් අපිට පේන්නේ සුකුමාර සපේදු කුමාරයෙක් කියලා නෑ. යුද්ධයත් යුද්ධයට බහැපු සෙබලෙක් වගේ. අහං බන්දානි සන්නාහං පවිචිස්සානි කාණං අපච්ච අපත්තා නිබ්බාණං නිඛාන් කාණං. මම මේ සන්නාහේ බැඳ ගන්න මම යනවා කැලේට යුද්ධෙන් දින්නම් සකමන්නේ දෙන්නේ. එන්න මාලිගාවෙ ඉන්නේ. අනේ ඒ වගේ උද්දේශන සෙක් කරලා පෙන්නකුවාට පස්සේ ඒ පාට පෙළඹිච්ච දැකලා එයාට මේ නිදර්ශන දෙන්නේ දැලට අහුවෙච්ච මහලුවෙක් දැලෙන් ගැලවිලා යන්නේ උගෙම නාටක නෙවෙයි. දැලට අහුවෙන්නේ නමුත් අහුනට පස්සේ කඩන්නේ උට කවුරු කියලා දෙන්නේ නෙවෙයි. උට මේ ඇවිල්ලා දැල කපන්න තංගුස් කපන්න බෝ කීයක් කරම්පලයන් කියලා කවුරු කියලා දෙන උලන්න කඩන්න කැඩුවට පස්සේ ලැබෙන විවේකයේ කියලා දෙන කවුරුත් ඕනේ නැහැ. මොකද ඊට ඉස්සෙල්ලා දැල ඇතුලේ ඉන්නකොට තියෙන බැවිල්ල කැවිල්ල ගන්න. ඒ නිසා අපිට වෙත පැමිණෙන දුකක් ආවට පස්සේ අපේ ඇඟ ඇතුලේ මේකට ක්‍රියාමාර්ගය වෙන්න නම් මේ දුක මග අරවන්න එපා. දුකට එන්න කියන්නේ ආවිල්ලා තියෙන අපිට ප්‍රතිශක්තිය ලබන්න. ඒ ආවිල්ලා තියෙන අපිට ගැම්මක් ඇති කරලා දෙන්නයි. ඒ ගැම්ම ඇඟේ තියෙන. ඒ ඇඟේ තියෙන ගැම්ම එන්න මුණ දෙන්න. අපි විදියට නියෝජිතයක් යවලා හෝ වෙන ක්‍රමවලට කරන්නේ. ඉතින් ඒ දේ තමයි මේ කියන්නේ නෑ මේක බකේ බුදුරජාණන් වහන්සේලා කියලා කිව්වට හොඳට මේ ગાතා හොයලා බලනකොට තේරෙනවා මෙහෙම සම්මා සම්බුදුතේ කුයිසන් වාචිත හෝ ශ්‍රාවකබෝධින් වහන්සේලාට මේක අදාළ නැත්තේ. ඒ නිසා මේ රජුරවන්ට ගින්නක් දැවෙනවා කියන එක කාලකණිකමක් තමයි. මොකද දැවිච්ච තැන ආයේ පත්තු වෙන්නේ නැහැ කියන සුභාශිංසන ලකුණක් තියෙනවා. ආයේ එන්නේ නැහැ නෙමෙයි. දැලකට අහු වෙනවා කියන කාලකණිකමක් තමයි. අහු වෙලා කඩලා ගියාට පස්සේ හම්බෙන විවේකය කාටවත් දෙන්න බෑ. මෙන්න මේක දැකීමෙන් අදහස් කරන්නේ ලෝකයා අපි දකින මේ අනිච්චන් දුක්ඛන් අනත්තන් කියන එක ලං මංගල කාරණාවක්. මේ අනිත්‍ය ලහිනවල මේ නිත්‍ය කරන්නේ යන්න එපා අනිත්‍ය අනිත්‍ය බව බාරගන්න. දුක එනකොට සැප හොයාගෙන අඬන්න එපා. මේ දුක බාරගන්න. සුභය අසුභය එනකොට යුද්ධකින් විතරක් මුලිට වෙන්න අසුභයක් ආවේ කියලා බනින්න එපා. යෝගී කියන්නේ අසුභේ මේක නිමිත්තක් විතර කියලා අසුභේ අසුභයෙන් බාර ගන්න. මට මේව කරන්න පුළුවන් ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් මම කිරුමෙක් කියලා ආත්ම සංඥා ගන්න වෙනුවට අපි නිකම්ම නිකම් කඳරලක් පාන. නිකම්ම නිකම් ගැරලි හැරක් පාන. දෙල් ගැඩවිල්ල එකම නෝ අපිට කරන්න පුළුවන්. අපිට තියෙන්නේ මේ ආණ්ඩු මට්ටු කරන්න බැරි දැන්වත් අඩු ගන්න බාර ගන්න කියලා ගත්ත ගමන් අර ඇතුලේ තියෙන මේ රජුරන්ට උනා වගේ ඇතුලේ තියෙන නිවන මේ ගැලවෝ මාර්ගය ඉන්න පටන් ඒක නිසා අපිට වේත පැමිණෙන දුක යෝනිසමනස්කාරයෙන් බැලුවොත් අයෝනිසමාර්ගේ මාර්ගයෙන් බැලුවොත් කාටද? ඒක හොුනේ. ඒක අඳුරන අස්කරන මනුස්සයා සත්‍ය සිද්ධ අසත්‍ය සිද්ධ කියලා බලන්න පුළුවන් ඒකට කරදරයටපත් වෙන පස්සේ තමයි. කරදරපත් වෙන ඉෂාත බඳගෙන අන්තරල අරේට කෑ ගහන මේට කෑ ගහනවා උදව් කරන්නේ හැබැයි ගැරන්ටි හරක් වැඩක් නෑ උදව් කරන්නේ නෑ. ඒ කරබන අපි කියන සිංහල වචනක් තියෙන්නේ මුවින් නොබඩ ඉන්නවා කියලා. කාගෙන ඉන්නවනම් ඒ ඉල්ලන්නේ නැහැ උදා. ඒක කරනකොට ඒකනකොට ප්‍රස්ථාන කරනකොට තේරෙන්න පටන් ගන්නවා මෙන්න තේරවාදී. එහෙම තමයි මේ අවුරුදු 2600ක් මේක ඇවිල්ලා තියෙන්නේ. මම උපස්ථාන කරපු ස්වාමීන් වහන්සේලාගෙන් මම දැක්කේ ඉච්චරයි. කවදාකවත් කිසිම දෙයක් ඉල්ලන්නේ නැහැ. කාගෙන ඉන්නවා. ඒක උපස්ථායක ඇති වැඩේ තියෙන්නේ උනත් අවශ්‍යද ඇල්ලත් අවශ්‍යද මෙහෙම කරන්න ඕනේ කියලා උපස්ථාන කළා අපිට පින් කරගන්න පුළුවන් ඒ පිටකලයාගේ මේ දුකට බය නැතුව මොන දෙන ආදර්ශය ඒ කලාතුරකින් හම්බෙන්නේ කලාතුරකින් හම්බ වෙන්නේ හතරයක් ආවට පස්සේ ඒ ඉවසාගෙන මේක පණිවිඩ දෙනවා ධර්මයේ කාරණාව දෙනවා හැබැයි නිකන් අඬා හො ගාගෙන චරිචුරු ගාගෙන මේ ගැරලිහාවක් වෙන්න දෙන්නේ ඉතින් හිතන්න මේ බුදු දේශනාවෙන් ඉඳලා අද වෙනකම් මේ 2600ක් මේ මේ අද තියෙන දුෂ්කරතා බලන පුතාගම රැකෙන්න. මේක ඇවිල්ලා තියෙන්නේ රාජ්‍යානුග්‍රහයෙන් නෙවෙයිනේ. විදේප හාමුදුරුවෝ නිසා. මේක අරගෙන කිසි දෙයකට අඬන්නේ නැතුව චරිතුරු ගන්න නැතුව විදේශ ආක්‍රමණ අපිට තිබුණා අපිට බැමිණිකියා සාය ආදී විශාල දුර්භික්ෂ තිබුණා භූමි දෝෂ තිබුණා නෝ සාසනික ආවතාන පාවදුන්නේ අවදුන් නැත්තේ මේවට අඬව කාලා නේ කාගෙන යන්නේ. මේ පණිවිඩ වල තියෙන ඒකනම් බාහිර සාසනේ. අභ්‍යන්තර සාසනත් එච්චරයි, බාහිර සාසනත් එච්චරයි. අපි ළඟට දුකක් ආවනම් ඒක සිල් දෙවිදුවකට වැඩියා කියලා හිතනවා. ඒක හරහා ගියොත් තමයි ප්‍රතිශක්තිය වෙන්නේ. ඔළුව පාත් කරලා වෙන වෙලාවල් එනවා. ඒක ඉතින් වරක් කරන දෙයක් නෑ. නමුත් මතක තියාගන්න අපි හැදෙන්න ඕනේ ඒ වෙත පැමිණෙන දුක හරහා ඒක හැඟවිලා තියෙන සුභාසින්තනේ මතු කරන්න පටන් අරගත්තට පස්සේ කෙලින්ම සූත්‍ර දේශනාවක් තමයි තියෙන්නේ. ඒ සූත්‍ර පිටකේ තියෙන්නේ එච්චරමයි. කැමිනිච්ච සෑම දුකක් හරහම දක්ෂතාවය දිනු කරනවා. කුසලතාවය දිනු කරනවා. පිනක් වළනයට ඒ ලෝකට ආදර්ශයක් තියෙන හැටි. ඉතින් එහෙම වුණොත් අපේ ලොකු සමන් ඉන්නකම් කිව්වේ නම මේ විත පැමිණිච්ච දේන් කැප දුක හරි වැරදි ජය පරාජය නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි මරණයට පස්සේ අපි ඉතුරු කරලා යන ආදර්ශය නේද? ඉදිරියට යන ජනතාවට අපි ඉදිරි කරන ආදර්ශය මොකද ඒ නිසා මේ මේ වෙලාවේ ජය පරාජය ගණන් ගන්න එපා දුරදිග බල කටයුතු කරන අපි පැවිද්දෝ අපි භාවනා කරන අය අන්‍යෝ මේ ආකප්පෝ කර්මියෝ කියලා හික්කට්ටි කරන විදිහට ආකල්ප කරන්න එපා ඒ පැවිද්දට ගැලපෙන අන්‍ය භාවයෙන් යුක්ත වූ ආකල්ප සහිතව කරන්න නම් පොත්පත් බලලා බෑ භාවනා කරලම මූල කර්මස්ථානේ තේරුම් අරගෙන කරදර ඇවිල්ලාම දැලට අහුවෙච්ච මාළුවා වගේ ගල කඩාගෙන පැනපු ගමන් තේරෙනවා අන්න දැන් නැවිච්ච කියේ ඒ නිසා මේ වගේ පිරිසකට මෙහෙම මතක් කරන්ඩ කියන සාධාරණීකරණය තමයි මේ හැම කෙනෙක්ම මේ පරිශ්‍රයට බැස්සේ තව කවුරුත් ඉන්න කියන්නේ වෙන්නේ කවදාකවත් ඒක වෙන්නේ තමන්මයි හදාගන්නේ. ඒක තමයි මුළු ජීවිතේම තියෙන අතිනාම සුන්දර මොහොත තමයි මේ කාමභෝගේ ඉන්න ලෝක ගමන. කාම ලෝකේ ඉන්න ගමන් අපිට හිතුණා කොහොම හරි තනියම ඇතිමේ නැතුව අඩු ගානතාවකාලික කොමිට යන්න ඕනෑ කියන මේ බීජය ඒකට කියන්නේ විභව ශක්තිය කියලා නැත්නම් භවයේ තිබෙන ශක්තිය මේ හැම කෙනෙක් තුළම තියෙනවා එකිනෙකට විසම නොවෙන මේ දැනට తాවකාලිකව ආයතනයක් අර මේ දෙකට දෙතාවර මූල හිත ඇවිල්ලා තියෙනවා. ඒකයි මේ බණහරදී අපි සුද්ධ කරන්නේ. මොකද මූල ශක්තිය තියෙන නිසා ඒ ගත්ත මුල්ම ගත්ත කඩාගෙන යන්න ගත්තේ හැබෑ වෙනස නැවත නැවත සීපත් කරලා ඉදිරියට එන හැම දෙයකදීම අත්නෝමතිකව දුක් විඳින්න යන්න එපා. පුළුවන් ප්‍රදේශයක ගින්නක් තවුනොත් ආයෙ ඒතර ගින්නක් හටගන්නේ දැලට අවුච්ච මාළුව කඩාන ගියොත් ආයෙ දැලකට යන්නේ නෑ. ඒ නිසා අපේ ජීවිතයේ වෙත පැමිණෙන දුක් කග වේන හඟක් බදුව. කග වේනගේ තනියඟ වගේ කඩාගෙන යීමේ ශක්තිය දිනු කිරීම පිණිස අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. ධර්ම දේශනාවේ මා මෙසේ සටහන් කරනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම දෙවියන් සරණයි. දැන් ත්‍රිසාරක පමණ කාලයක් කරගෙන ඉතිනවා කරන දේශනාව සඳහා පිටිසේ අභිමතිය තියෙනවනම් අපිට විනාඩි සුවපත් කරන්න පුළුවන් ඒක පිළිබඳව ධර්ම සාකච්ඡාවකට හෝ නැත්නම් තමන්ගේ භාවනා කර්මස්ථාන පිළිබඳව කීයතියක් කියනවා සාකච්ඡා කරන්න. ආයෙත් විශේෂයෙන් කියන දේ නැත්නම් අපි ඒකාවතාවාදී ආසා සත්‍යහනක් කිරීමේ දේශනා සතුවාරේ සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. ස්ථාන පිළිබඳව දොයි කියන්නේ නැත්නම් මොන වගේ දෙයක් පිළිස්සු කර ගන්න ඕනේද? ඒක ඇද වෙච්ච නිසාද හේතුව, උඩ වෙච්ච නිසාද හේතුව, මధుරෝ ඉන්න නිසාද හේතුව මොකක් වගේ එකක් පිළිබඳව ප්‍රශ්න ගන්න. මේක මధుරෝ ඉන්න නිසා කියලා මට කියලා කියන්නේ කිසිම උඩ තියෙන නිසා. නෑ උඩ උඩ කියන්නේ ඒ භාවනාවට අපි දැන් උඩින් ඉන්නේ. අනුගලයක් නැහැ. අපි දැන් මෙතන සංඝයා හින්දාද උඩ හිටියොත් කියලා පෙන්නේ නැහැ. ඒ වෙනස තියෙන්නේ Tamanට වැඩි වැඩි මහල්ලේ වැඩි විදිය කරු කටයුතු කෙනෙක් ඉන්නදී යාගේ අවධින තෝරු දියොත් ඒක අපි ඒ මනුස්සයා මොනවක්වත් කියන එකක් නැහැ. යාගේ ගුණේ තමයි Tamanට ගැලපෙන්නේ නැහැ. සුඛාවීදී නඩුකාරය එනකොට තමයි ඉඳගෙන හිටියොත් එක්ක නැගිටින්නොත් නැත්නම් යන්නේ. ඒක නඩුකාරය ඉන්න තැන ඉන්නේ. යාට ගිහිල්ලා මේ මම හාමුදුරුවෝ කෙනෙක් මම ඒ කතා බෑ එහෙනම් පරිදි කියලා. ඒ නිසා අපි සමාජ නීති උල්ලංඝනය නොකරන තාක් කල් ඉවරයි. ඒක නැතිනම් උසස් බිමක් කියලා දෙයක් මේක ඇත්තේ නැහැ. නිසා හොඳට මතක තියාගන්න. ඒ ඉන්නේ දේ ඉරියව්ව නිසා තව කෙනෙකුට කරදරයක් වෙන්න බෑ. නැත්නම් තව කෙනෙකුට ඉන්දියක් වෙන්න බෑ. ඉරියව්වක් වෙන්න බෑ. මේ Tamanne මේ කට්ටිය ඉන්නවා කියලා Taman දඬු කඳේ ගහ ගන්නත් එපා. ඒකෝට බහනා කරනක් බෑ හොඳට පහසුට පාඩු වෙන්න. ඒ නිසා Taman විතරක් නෙවෙයි සාමාන්‍ය සංඥාවන්ත ළමයි මෙහෙම වෙන ගණන් ගිහිල්ලා එහෙම කරන්න බැහැ නේද? ඒ සංඥාවන්තට කියනවා නේද ප්‍රශ්නක් තියෙනවා ස්වාමීන් වහන්සේ මට මේ ආයතන ඉගෙන ගන්න බෑ. ඒකට ඇවිල්ලා කියන ආසර සාධන මම කොහොමද? ආගන්තුක පස්ස අනාපත්ති මේ මේ ගිලාන කස්ස ගිලංකම නිසා අවසර දෙනවා. මේක අවසර ගත්තේ නැතුවම පාඩුවක් තියෙනවා. අවසර ගත්තොත් හරි. ඒක අවසර ගත්තොත් නීතිය සම්පාදනය වෙනවා. සමාජ නීති රැකෙනවා. නැතුව කරන්න බෑ නැතුණත් පස්සේ ගිහිල්ලා හරි කියන්න පුළුවන් මම මේ වහන්සේ උකට වාඩි වෙලා හිටියේ මම දිගටම හිටියා මේ විදිහ නිසා ගියොත් අන්න කෙනෙක් අවසර දෙනවා එතකොට ඒ උස ප්‍රශ්නේ කණ්ඩ යන්න එපා ගත්තොත් අපිට කවදාකවත් පහසු ඉරියව්වක් හොයන්න හම්බ වෙන්නේ නැහැ ඒ නිසා ඉරියව්වේ පහසුව දෙන්න ඉරියව්ව පහසුව දෙන්න අල්ලපු ගෙදරින් අහන්න එපා Taman දෙනවා ඉරියව්ව පහසුව දෙන්න නැතුව වාඩි වෙන හැම කෙනාම මේ දඬු බඳේ ගහලා ඇඟට කරදර කිල්ලක් කරනවා හැබැයි ඒකේ වටිනාකමක් තියෙන සබාවක ඉන්නකොට සාමූහික භාවනාවක් කරනකොට අපිට ගෙදර ඉන්න තරම් හැප පහසුකම් ගන්න බැරි වෙයි. නමුත් ඉරියව්වේ පහසුකම ගන්න ඕනේ. ගෙදර ඉන්නකොට නම් ඇඟට හැප දෙන්න යන්න එපා. ප්‍රයෝජනෙ හරකලා කරදර අඩු කරගන්න කියලා. විවාහ දේශනා කරපාදී එහි ගමන් කිරීම කරතුවා. නමුත් මේ වචන පරබල පරිලෝකයේදී සිතුවිලි තමයි දැකලා මේ බාහිර බඳුන පසු දුහන්ති දේශනා කරා ඉතිවිට එනදී සක්මන් කරන්නේ. අපේ සක්මන් කරද්දී ස්වාමීන් වහන්සේ සිතුවිලි විතරේන සිතුවිලි වලින් මම මෙනවා මෙතන කියලා මට දකින්න පුළුවන්. පරන්දර ගියාම ස්වාමීන් වහන්සේ පිටුවේ ඉන්න ගත්තා බාහිරින් ඉන්න ගත්තට මට මම ඉන්නවා කියන ආකාරයට මගේ හිතට එන්න ගත්තා. ස්වාමීන් වහන්සේ මම මම භාවනා කරපු දෙයක් නෙමෙයි. නමුත් මේ පාට ස්වාමීන් වහන්සේ මම අපිට කඩගතියක් ඉන්නවා කියලා මම ඉඳ කරන්න ගත්තා. මම ඒ අන්තිම මම ඉස්සර ස්වාමීන් වහන්සේ ඒක අවකාශයකට ඇදී ගිහිල්ලා මාව තනියම අනිවිලා ඒ අපකාශයේ විචාරයෙන් ඉඳ පටන් ගෙන මාල් පාළුගතියක් දැන්න. නමුත් අවසානයේදී දැඩි පැහැල්ලකට පත් වුණා ස්වාමීන් වහන්සේ අවසානයේ. ඒ පැහැල්ල දිගටම දවුනා ඉන්ද්‍රයන් මුදලක් තමයි. දැන් ස්වාමීන් වහන්සේ අද්දකින් නැති සිද්ධ දෙයක් ඒක මේ වැඩි නැවතත් සිද්ධ වුණොත් තමයි ඒකට මුහුණ දෙන්න චකිතේ ඉන්න බයින්ද නැත්තම් දවසකට මොන දුන්නොත් මේ වැඩේ තව මට පිළිසිදු කර ගන්න පුළුවන් වෙයි කියන හැඟීමෙන්ද ඔය කියන අත්දැකීමෙන් ඔහොම ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන්නේ. වර්ණාට මම ඔය දැන් ඒ අවස්ථාව මුලින්ම හතරම තව ටිකදී මේ සමාදන් වෙලා ගෙදර ගිහිල්ලත් මම භාවනා කරන්න පුදුනා මේ භාවනා කරනකොට පුර සිද්ධිනවා මොකද? හරි ඒක දෙතුන් කරලා කෙච්ච නිසා මගේ ප්‍රශ්න උත්තර වෙන්නේ දෙති. වෙන්න වෙන්න තමයි තේරෙන්නේ මේක අත්දැකීම් නැත්නම් වෙන ප්‍රශ්න විසඳෙනවා කියලාද? නැත්තම් මේ දිගින් දිගට මේක ඉන්නේ මේට වැඩි මොකක්දෝ ප්‍රශ්නයක් තියෙනවද දන්නේ කියලා හිත එන්නේ හිර වෙන ගතිය තියෙනවා. ප්‍රශ්නයකට මුහුණ දෙන ගතිය තියෙන ප්‍රශ්නයක් නිදහස් වෙන ගතියක් තියෙනවා. ඒක තමයි කරන්නේ. ඒකට මම කරන්නේ මම මගේ කෙනෙක් කරන ඒක අනුමත කරනවා. අත්දැකීම් අධිකම තියෙනවා. දුඟ දෙනෙක් හිතනවා මේ වාහන කරලා මෙච්චර කල් යනවා ප්‍රතිඵල ලබන්න කියලා. එහෙම එකක් නෑ. මේ අපි සංසාරේ මොනව කොල්ල කියනවද දන්නේ. හරි තැනට මරේට වැදුනොත් එතනම පැලෙනවා. මරේ වරද්දලා ගැහුවොත් කොච්චර හරි කොට කොට හිතට හරියන්නේ. ඒ නිසා භාවනා ප්‍රතිඵල ලැබීම ප්‍රශ්නයක් වෙනවා සමහරකට මම ආධුනික නිසා මම මේ වෙලාවේ බලාපොරොත්තු වෙච්ච නිසා කියලා ඒක කරන්න අපිට අයිතිවාසිකම් දුන්නේ ප්‍රතිඵල ලැබීවා කියලා පටන් අයිතිවාසිකම් දුන්නේ මේ දෙකම තියෙන එක උත්තරය ඔක නැවත නැවත කරා නැවත නැවත කරන අනිවාර්යයෙන්ම Taman තුලින් ඒ සැකදුරු වීම නිසා ඒකට අපි කියන ඉවසනවා කියලා ඒකට අපි කියනවා හතත අභ්‍යාසය කියන්නේ සුපතා භාවනා කිරීම කියලා ඒක තමයි අපිට කරන්න අපිට මේ නිතිපතා භාවනා කරන්න බැරි තරම් අපි කාලකම්. නිතිපතා භාවනා කරන බැලුව ගන්න අපි බැලේ. අපි තුන්දී අපිට කරගන්න බෑ මේ අපි දන්න කියන නෑදෑයෝ. වෙන කවුරක්වත් ඒකට කරන්නේ. කවුද කරන හරියක් අද කරන්නේ අපි හම්බ කරපු වස්තු විතරයි. අපිට නිතිපතා වැඩක් කරගන්න දෙන්නේ නැතුව කරදර කරන්නේ නන්නාදුන කිසි කෙනෙක්. ප්‍රේමතෝ යයිසෝ. අපි ප්‍රේම කරගුවා නම් ඒගොල්ලොම තමයි ඇවිල්ලා බුදියනින් දෙදී කරන්නේ. කිසිම જાතියක් මේ නෑ ඒක. කවුරුත් මේ ඇයෝ නෑ දැයි. ඉතින් බොහොම ආසාවෙන් ඉන්න ආයෙකට ගිහිල්ලා පිට වෙනදගෙන ඒගොල්ලෝ අපිට සැප සැපසවා දෙන්නේ. සද්දා එනිසු දන්නේ නැහැ. අපි කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. ඒ නිසා අපේ අපේ කාලකන්නිකම පැත්තක තියෙන්නේ නෑ ඉන්න කියන්නේ මම ඕගොල්ලෝ ඕන වැඩක් කරන්න. මම භාගයටයි විචිතුරාමාරක්ම දෙන්න මේ මම පැය භාගයක් විතර පැත්ත කරනවා කර්මනා කරලා නෙමෙයි මට මේ වහලෙකුට වසලෙකුට නැත්තම් මේ වාල්කංශන්න කියලා දෙන්නේ ඊට මට පොඩ්ඩක් දෙන්න විනාඩි 15 දෙන්න සම්පූර්ණ දෙන්නේ අවකට වෙනින් පැය 23කුත් සමානක් වැඩ කරන මට පැය භාගයක් දෙන්න කියන්නේ ඔය වගේ අසාධාරණ જાතියක් වෙනවා ඒක කවුද කියන්නේ අයෝ නෑ නෑ අපේ දින අමනකම අපිට උන්දාව යන්න බෑ. දැන් සංඥා වෙලා තියෙන දාලා ඇවිල්ලා ආයෙම බලන්න. එතකොටත් මට පදේ. ඒකනේ වටිනවා ගේ මෙතන වතුරට බහැලානේ. ඕගොල්ලෝ ගහම කොඩින්දලෙන් ගතනවා. වතුරට බහැලා බලන්න අහන්න මේ කට්ටිය මොනවද ඉල්ලන්නේ කියලා ගෙදර යන කාර් එකක් ගන්න බැරිද? නෑදෑයන කතාන් ටෙලිෆෝන් එකක් කරන්නේ ඉතකරදී කියලා තමයි කතා කරන්නේ. මෙතෙන් ආවයි කියලා ප්‍රශ්න විසඳෙන්නේ නෑ. ඔතනින් දැම්මොත් ඉතනක් ඉතනක් මෙතනයි ඒ අපි අපේ තියෙන මෙලදී නෝන අපිට අපි හම්බ කරගන්න කිසිමකට දීලා කියන්න මම පැය 23මාරක් උඹලාගෙන වැඩ කරන මට පැය භාගයකට පැත්තකට නෙමෙයි දීපන් කියලා. කියලාද පැය භාගෙ වැඩි පැය භාග කාලයෙන් කරන්න බෑ කියලා. තම්බියේ කවදාවත් කියන්නේ. තම්බියේ සලුට් එක ගන්න. මුස්ලිම් මිනිස්සු කතරගම නෑ දෑ වෙනවා. අන්තිම ඉර කරලා ඉර කරලා නිරේ කරනවා. ඒවා විදුවන් කරලා කැලේට බලන්න. ඒ විලව් නෑලේ කරා. වර්තේ ඌරු උන්ගේ නෑ ඒව කතා. කවදාකවත් නෑ ඌ අපි කරපන් හියත් එක අවුරුදු නෑ කියලා. ඒකත් මේ කරපු දේ නැවත නැවත කිරීම තියෙන දුර්ලභම පෙරපින් අධිකම කියලා හිතා ගන්න ඒ ප්‍රයත්නෙ උපේතයි. ඒ ප්‍රයත්නෙ උපයන්න පුළුවන්. වැඩි කරගන්න එතකොට දැලට අහුවෙච්ච මහලුව දැල කඩාන යනකොට ගෙලියක් තියෙනවා. නිකන්වත් ඒකට වැඩි අනේ මේ වගේ තියෙනවා මේකෙන් කඩාන යන්න ගියා නම් වෙන ස්වර්ගයක් කොහොමද කියලා මම ඉස්සල්ලාම නිල්ලපු ගිය දවසේ මට මතකයි නිල්ලම් වාහන මැදත්තාන හිතුවේ සුද්ධිය කඩි හයක විතර උසාවි ජර්මන් සුද්ධිය. ඊට පස්සේ මම කොහොමද අපරාධිය මම දවසේ ඉස්සරහ ඉන්නේ ඒකසෝන පොත තියෙනවා රුපියල් 20යි දවසේ. පොත දීලා තියාගන්න. මම කොහොමද සල්ලි දෙනවා ලියපන් බෑ මම බෝනියක් කරගන්න කියලා දීලා ඊට මම කොහොමද සම්බෝධියේ කාරණාවක් කියන විරමණය ඇයි කියන්නේ. ඉතින් ඒ සංකෝම රසයෙන් අස්නා ඊට පස්සේ කොහොමද පිළිමේ තොනම කිව්වෙන්ද ගන්නවා. මට මතක් වෙනවා ඒක මම අතහැරලා ආපු දවස් දෙකක් තිබුණා. මේ ඉස්සරහ තියෙන ආකාශය වගේ ඔබ ඒක තමයි මට කියන්න හදන්නේ. එහෙම සත්‍යයක් නැහැ ජීවිතේ. දැල කඩාගෙන යන්න ඕනේ. දැල ඇතුලේ ඉන්නකොට බෑ දැලට අහුවෙන්නේ අහුවෙන්නේ නැතුව සර තේරෙන්නේ නැහැ. අහුවෙලා හිර වෙලා තමන්ගේ විවේකේ ලබා ගන්නවා කියන වෙනම නියමයක් ඕනේ නැහැ. මේක ලොක්කම කියලා අදාළ බැරිදින් නැතුත් මේ කුටිච්චි ඉන්න නෑ මේක වැඩි කතා කරන්නේ යටින් කෑ ගහනවා මට හැමදේම දැනෙනවා මාන්නයක් තියෙද්දි මේ මාන්නය කියලා ජීවිතේදී ජීවිතේ කියලා දැනෙනවා අන්තිමට මනෝවාස එහෙමදී ඒ අරමුණ අවිල එකට ගැටෙනවා මනෝවාස අඳුන ගැනීමට යන්නේ මට ඒක ගැටලුවක් කියලා තිබ්බා ඊළඟට යනවා ස්වාමීන් වහන්සේ මම එක තුනට කළා ගන්න තමයි ස්වාමීන් වහන්සේ ඒකෙත් දැන් ඉන්නේ කිව්ව කඩාවි වෙන දෙයක් නෙවෙයිනේ දවස් ගාණක් බුද්ධ විඳපු දෙයක් නේ. යනෝ බලනකොට තමයි දැල කඩාන යන පැත්තට තියෙන දැලේ හිර වෙන පැත්තේ තියෙන්නේ. ඒක ඒක ඒ බව දන්නවනම් අපි සාදු කියනවා. හැබැයි තාම කැඩිලා නැහැ. කඩාන යන්න ඕන බව දන්නවා. ඒක කියනවා මේකම නැවත නැවත කරන්න. කරන්න කරන්න ඒක බල කැවීමක් බල කැවෙනවා. Java කැවීමක් Java කැවෙනවා. අපිට මොන මනුස්සයෙකුටවත් හිතන්න. බලේ වැදුනට පස්සේ නිකන් ඇවිල්ලා තල්ලු කරනවා වගේ නෙවෙයි ගැම්ම ඇවිල්ලා වැදිච්චාම සුන්නක් දුන්නා. ඒක ඕකෙම ඉන්නේ. ඔය ඔය ගැම්ම ගන්න එකේම ඉන්නකොට ඒ නිතර පාත්තන්න බැරි කම අපිට තියෙනවා. ඒ අත්දැකීම යන්න ඒ වෙනකොට වැඩිපුර කාලගතම වෙනස් කරන්න එපා. කෑම බීම නෑම ඒ ටිකම කරන්න ඕකම හැප්පියක් තියෙන එකයි. කාඩ වෑනවා කියන්නේ කෙලෙව. අමුතුම ධර්මතාවයකට අහු වෙන්න පටන් ගන්නවා. එක දෙයයි කරන්න තියෙන ඔය දැකීම නැවත නැවත පැමිණෙන විදිහේ නැවත නැවත වැඩි වෙන විදිහේ කරන්න ඔබ දැකට ගන්නත් එපා දුකට ගන්නත් එපා ජයග්‍රහණය කරන්නත් එපා පරාදයකට ගන්නත් එපා මාන්නෙට ගන්නත් එපා අවනවනට ගන්නත් එපා දැන් මේ යනවනේ වැඩි වැඩි බාධා වෙන්නේ නැතුව යන්නේ ඒකම තමයි අහන් දෙයක් දෙකක් අහන්නේ නිකන් කියලා තියෙන්නේ නිවනෙන්මයි නතර වෙන්නේ අතරමඟ නතරයක් නෑ මම අදහස් දෙකක් ගන්න මම මේ මාන්නයක් කියන්නේ මම ආයි. දෙක එකක්වත් Tamange කියලා ගන්න එපා. ඒක ඔය දැන දෙන්නේ ගහගන්න වැඩම. දෙන්න එක එක මම කිව්වොත් නේ තේරන්නේ. වාට උදාකමකුත් නැහැ නේ ගැටුම. ඒක නම් මේ මේ චිත්තපතියට තියෙන මේ මේ ප්‍රධාන නඩුව පැත්තකින්ද මේ පැත්තක කට්ටිය ගහගන්න. ඒක අදාළ නැහැ කතාවට අදාළ නැහැ. ඒක අදාළ කරගත්තොත් චිත්තපතිය අප්සෙට් කරනවා. කියලා නෙවුව මේ පාර යන වාහනයක් යනකොට පාරකින් දෙනෙක් ගහගෙන හිටියා කියලා ඔයා කාටුණත් කරලා ගිහිල්ලා නඩු ඉස්සරහට යන්නේ නැහැ. අයි කන්නඩි බලන්න එපා ඉස්සර කන්නඩි බලන්න යන්නේ නැති. දැන් ඔය යන පාර හරි. හොඳයි අපි යනවා. කුස්තාවතාචාදී වාසසක් ගහනවා හරි.